තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාවත්ම අපි අද දවසේදී ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අදත් අඟහරුදා දවසක් 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ඉතින් සුපුරුදු පරිදි අපි හැමදෙනාවත්ම බලාපොරොත්තු පරිදි අද දවසේදී අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලෝකේ අනුමුදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. උන්වහන්සේ අපට අපගේ උමා තනුකම්පාවෙන් මෙට සති කිහිපයකට පෙරදී ආරම්භ කළ මජ්ක්‍ධිම නිකායේ සියලුම සූත්‍ර දේශනාවන් මුල සිට පටන් අරගෙන අඟහරුවාදා දිනයන්හිදී මේ ධම්සභා මණ්ඩපයේ මුල් කරගෙන පවත්වන බවට මේ මනතුරේ දේශනාවන් පටිගත වෙලා ආන්තර්ජාල ඔස්සේ ලැබෙන්න සලස්වන ලෝකවාසී හැම දිනාගේම ප්‍රයෝජන සඳහා ඉතින් ඒ ආකාරයට මේ ධම්සභා මණ්ඩපයට අද සම්බන්ධ වෙන අයත් නුදුරු අනාගතයේදීත් ඒ වගේම පිට අනාගතයේදීත් මේ සාකච්ඡාවන් ශ්‍රවණය කරනව සිළු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය නමදස්සී සාන්දන් වහන්සේට මා පාද නමද නමස්කාර කර සිටින්මින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට ඒ තථාගත ධර්මයේ කොටසක් පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වත්නි වෙනද වගේම මේ පින්වත්තුන් අද මේ අඟහරුවාදා දිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ධර්මය ඉගෙන ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ අපට මේ ලැබිච්ච උතුම් අවස්ථාව තුළ ඒ දහමින් ප්‍රයෝජන ගන්න අපට හැකියාව ලැබෙනවා කියලා කියන්නේ මේ සසර ගමන අපේ කෙලවර කර ගැනීම අවස්ථාවක් උදා වෙන එක අද ගොඩාක් අය ගත්තාම විමුක්තියක් හොයන්න යොමු වෙනවා මේ යම් කිසි හරි ජීවිතයේ තියෙන අසාරත්වයේ තේරුම් අරගෙන. නමුත් නිවැරදි පිළිවෙතක් නිවැරදි මාර්ගයක් බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න විදිහට අනුගමනය කිරීමට ගොඩාක් අඩු වෙලා තියෙනවා. මීට 2000 මීට වසර 2562කට කලින් පිරිනොම් පවදාළ බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය මේ වෙනකොට ක්‍රමානුකූලව විවිධ මතිමතාන්තර එකතු වෙමින් විවිධ ක්‍රමෝපායන් එකතු වෙමින් සද්ධර්ම ප්‍රතිරූපකයන් බවට පත් වී තියෙනවා. සද්ධර්ම ප්‍රතිරූපකයන් වලට යොමු වෙච්ච තැනදී සද්ධර්ම ප්‍රතිරූපකවල ඉස්මතු කරන කාරණා තේරුම් ගන්න වටහා ගන්න පුරුදු කරන්න පහසු දේවල් තමයි මතුවෙන්නේ. අන්න ඒක නිසා තමයි සැබෑ ධර්මය කෙනෙක් තුලට යොමු නොවෙන්න හේතු වන්නේ. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නය රාග දේශ බව තමන්ට ප්‍රත්‍යක්ෂ වුණාම යම් පිළිවෙතක් අනුගමනය කරනකොට ආධ්‍යාත්මයේ යම් සැනසීමක් ලබනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කාරණාත් ඒකට ගලපලා යම් කිසි කරුණු ටිකක් තේරුම් ගන්නකොට තමන් ඇති කරගත්ත වටහා ගැනීම නිවැරදි බව හිතෙනවා. නමුත් ඒ සියලුම ප්‍රතිපදා ඒ සියලු කරුණු අනුගමනය කරන තැනදී ලැබෙන සැනසීම පුජ්‍යලයේ අනුබද්ධිත වෙලා తాවකාලික ලැබෙන දෙයක් විතරයි. සමහර ලාවට කෙනෙකුට ඒක අවුරුදු දෙක තුනක් තියෙන්නත් පුළුවන්. නැත්නම් සමහර අයට මේ ජීවිතයේ තිබිලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඉපදිලා ඒ කල්ප ගාන ගිවිලා ඉවරනකන් තියෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි අපි බලන්නට ඕනේ ඉස්සරලාම යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන තැනදී යම් දෙයක් අහන තැනදී අපි මේ අහන ධර්මය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු දෙයක්ද අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින්ම පෙන්වා දුන්න දෙයක්ද කියන එක ගැන අපි හොඳට දැනගන්නට වෙනවා. මොකද මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ගයට අමතරව විමුක්ති හොයන ප්‍රතිපදා අතීත කාලේ ඉඳලම පැවතගෙන ආවා. ඒ පැවතගෙන ප්‍රතිපදා තුළදී යම් කිසි දෙයක් තේරුම් ගත්ත ලෝකයේ තුළදී යම් සැනසීමක් ලැබුවා. නමුත් පින්වත්නි මේ ප්‍රඥා ගෝචර ධර්මය එක කෙනෙකුට සැබෑ විමුක්තිය කරා යන්න බැරි වුණා. ආලාරකාරා මුද්දකරා පුත්ත කියලා කියන්නේ අතීතයේ වැඩ අතීතයේ වැඩ සිටියේ මේ විමුක්තියක් හොයපු ඉහළම ශාස්ත්‍රවරු ඒ ශාස්ත්‍රවරු ලබාගත්තේ ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන ආදී සමාපatti මේ ලෝකයේ කිසිවක් නැති බව ගැනීමත් ඇත්තෙත් නෑ ඇත්තෙත් නෑ කියලා ගැනීමත් කියන කාරණා එක Tamanට මේ ලෝකයේ නොවැළී නොගැටි යම් උපේක්ෂාවකින් වාසය කරන්න පුළුවන්. ඉතින් ඒකට විවිධාකාර අපට දැන් අපේ ගෝචර කාරණා වල සත්‍යක් හොයාගෙන ගිහිල්ලා තමයි එතෙන්ද යමු වෙන්නේ. නැත්නම් එකපාරට මේ සමාපත්තිය වලට යන්න බෑ. ඉතින් මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙකුගේ ප්‍රතිපදාවක් වැඩෙනකොට මේකට බුදුරජාණන් වහන්සේ වදාළ වචන ටිකකුත් ලං කරගත්තට පස්සේ අපි හිතනවා විමුක්තියක් ඇති වුණා කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට රැවටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ලැබිච්ච උතුම් අවස්ථාව තුලදී සැබෑවටම පිළිසරණ සොයා යා යුතු බුදුරජාණන් වහන්සේ ළඟට යොමු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය අපි දැනගෙන තියෙන්නට ඕන. ඒ ධර්මය අපි දැනගෙන හිටියේ නැති නිසා තමයි විදාකාර ක්‍රම උපායන් සහ විවිධ අර්ථ විවරණ වලට යොමු වෙන්නේ. බුදුරයන් වහන්සේ වදාළ ධර්මය ඒ කාලේ විමුක්තියක් හොයපු අයට එයාලගේ ප්‍රඥාවේ ඉන්ද්‍රිය ධර්මයන් වල මට්ටමට පෙන්වා දුන්නේ ඒවා. හැබැයි එකක්වත් පරස්පර විරෝධී නෑ. ඒ හැම එකක්ම මුල මැද අග පිරිසුදු ධර්මයක්. එතකොට මෙන්න මේ මුල මැද අග පිරිසුදු ධර්මය ඒ විදිහට අපට ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබුණොත් විද්‍යාවෙන් යුක්තව මේ ලෝකයේ අවිද්‍යාවෙන් යුක්ත පුජ්‍යලයාට ඊතර වීම පිණිස පෙන්වා දුන්නේ සත්‍ය ධර්මය අපි හරියට ඉගෙන ගත්තාම අන්න අපිට මේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැති වුණොත් අපි හැම වෙලෙම අපට තේරෙන අපට වැටහෙන අපේ රාමුවට ගැළපෙන දෙයක් තමයි අපි යොමු වෙන්නේ මේ දෙයකට. නුවණ තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සත්‍ය කුමක්ද කියලා. ඒ සත්‍යයට යොමු වෙලා ඒ සත්‍ය හොයන්න පටන් ගන්නෙ. ඒ සත්‍ය හොයන තැනදී තමයි ඒ සත්‍යයට අනුව ජීවිතය ගත කරන්න යොමු වෙන්නේ. ඒ සත්‍යයත් එක්ක තමයි ප්‍රායෝගික හුරු කිරීමකට යොමු වෙන්නේ. අන්න නිසා තමයි සද්ධා සාදු පතිට්ඨිතං ශ්‍රද්ධාවේ පිහිටන්න කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ. වෙන දෙයකට නෙමෙයි අපට සත්‍ය හොයා ගැනීම සඳහා අපි දැනගත්තොත් බුදුරණන් වහන්සේ කියපු කාරණාවමයි සත්‍ය කියලා. අන්න එතකොට බුදුරණන් වහන්සේ කියපු දෙයමයි අපි හොයන්නේ. අර කීටාගිර සූත්‍රයේ පැහැදිලි කරන්නේ බුදුරන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක බුදුරන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ කියන මානසිකත්වය තමයි මේ මාර්ගයට යොමු වෙන්න තියෙන මූලික කාරණාව. මාර්ගයේ තුලදිත් ලැබෙන මූලික කාරණාව. නැත්තම් අපට මම දන්නවා මට තේරෙනවා කියන තැන අපි තුල බුදුරන් වහන්සේ කියපු කාරණාව සත්‍ය කරා යන්නට යොමු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා නිසා තමයි මම අදහස් කළේ මේ බුද්ධ වචනේ විදිහට අපි ඉගෙන ගන්න අවශ්‍යතාවය නිසා පැහැදිලි කළ දෙන්න. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තමයි අපි සාකච්ඡා කරමින් යෙදුනේ. සබ්බාසව සූත්‍ර දේශනාවේ කරුණු කිහිපයක් මේ සතියේ පැහැදිලි කළ දෙන්න යෙදුණා. සබ්බාසව සූත්‍රයේදී පැහැදිලි කරන්නට යෙදුනේ මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා යොමු වෙන ප්‍රතිපදාව. ඒකදී මුලින්ම ඉස්මතු කළා පෙන්වන්නේ මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ දන්න දකින කිනාට කියලා. නොදැනමින් නොදකිමින් අඥානීය විදියට යන වැඩපිළිවෙලකින් නෙමෙයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. දනිමින් දකිමින් යන වැඩපිළිවෙලකටයි මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය වීම බුදුරන් වහන්සේ පෙන්වා වදාළේ. මේතනදි පින්වත්තුනි පුනිස සූත්‍ර ආදී දේශනා තුළ පැහැදිලි වෙනවා මේ දන්න දකින පිළිබඳ විග්‍රහය පංච උපාදානස්කන්ධ ආදී වශයෙන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ පිළිබඳ මේ සත්‍ය ක්‍රියාවලිය. අපේ ජීවිතයේ සත්‍ය ක්‍රියාවලිය අපි වටහාගෙන දැනගෙන ඒක දකින මගට යොමු වීමත් එක්ක තමයි මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්නේ. අන්න ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න දකින්න කෙනාට දනිමින් දකිමින් වාසය කරනකොට මේ ආශ්‍රවය වෙන බව පැහැදිලි කරන්නේ. මේ දෙකම දැනගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. මේ අයනුස මානසිකාරයෙන් යුක්ත කෙනා දෙකම දන්නේ නැහැ මේක යෝනිසෝද මේක අයෝනිසෝද කියලා. යෝනිසෝ මානසිකාරය කරන කෙනා දන්නවා මානසිකාර කළ යුත්තත් මානසිකාර නොකළ යුත්තත් අයනුස මානසිකාරය කරන කෙනා මානසිකාර කළ යුත්තත් මානසිකාර නොකළ යුත්තත් දන්නේ නැහැ. මේක තමයි මේ ධර්ම මාර්ගයේ මූලිකම තැන. මූලාරම්භය. මානසිකාර කළ යුතු දේ මානසිකාර කරන තැනදී තමයි ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය වෙන්නේ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නූපන් ආශ්‍රව නූපදින්නේ මානසිකාර කලියුත්ත මානසිකාර කරනකොට මානසිකාර නොකලියුත්ත මානසිකාර නොකරන තැනදී උපන් ආශ්‍රවයන් වැඩිනවා නූපන් ආශ්‍රවයන් උපදිනවා. එහෙනම් අපි බලන්නට ඕන මේ අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව කියන මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයන් අපි මෙනෙහි කරන වැඩපිළිවෙලට අපි යොමු වෙන වැඩපිළිවෙලට අපි ඒ කරපු දේත් එක්ක වැඩෙනවද නැත්නම් ප්‍රහාණය වෙනවද කියලා අවිජ්ජාශ්‍රව කියනකොට දුක්ඛේ අඥාන, සමුදය අඥාන, නිරෝධේ මාර්ගය අඥාන. එහෙනම් අපි මෙනෙහි කරන අපි යොමු වෙන වැඩපිළිවෙලදී අපට දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන අපට යොමු වෙනවද කියලා බලන්න ඕන. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඒකත් එක තමයි මූලිකම ආශ්‍රව ප්‍රහාණය වීමේදී පින්වත්තුනි දර්ශනා පහතබ්බා කියන තැනදී දිත්තාශ්‍රව කියලා අපි සාමාන්‍යයෙන් කතාවේදී දෙනවා මේ අවිජ්ජාවත් එක්ක බැඳිලා තියෙන මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු වෙන්නේ මේ දුක කියලා මානසිකාර කරනකොට දුකේ හට ගැනීම දුකේ නැතිවීම දුකේ නැති වෙන මාර්ගය මෙන්න මේක යෝනිසෝ මානසිකාරය කරන තැනදී ඒක මානසිකාරය කරන තැනදීම එහෙනම් අවිද්‍යාව කියන ආශ්‍රවයට අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගැනීමකට යොමු වෙනවා. ඒක බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රවයක් හැටියට. දැකීමකින් මානසිකාරයෙන් විතරන්නේ දැකීමකින්. හැබැයි කලියුත්තේ මානසිකාරය. මොකද එයා දැන් මානසිකාරයේ කලියුත්තත් මානසිකාරය නොකලියුත්තත් දන්න නිසා නොකලියුත්ත කරන්නේ නැහැ කලියුත්ත කරනවා. දැන් අපි දන්නවා කර්ම විපාක විශේෂම අචින්තියයි කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. ඒක මෙනෙහි කරන්න ගියොත් එහෙම යාට පිස්සු වැදෙනවා කියලා. ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අව්‍යාකට ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් එහෙම ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. මොකද අව්‍යාකට කියන්නේ උත්තර නැති දේවල්. ඉතින් මෙන්න මේ විදිහට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න පටන් ගත්තාම ආශ්‍රව වැඩෙනවා විවිධ දෘෂ්ටි වලට යොමු වෙනවා. හැබැයි මෙනෙහි කල යුත්තේ මෙනෙහි කරනකොට මේ දුක මොකද්ද කියලා පිළිසිඳ හොයන්න යනකොට සමුදය නිරෝධයේ මග්ග පිළිසිඳ හොයන්න යනකොට ගොඩනැගෙන ප්‍රඥාවේදී දර්ශනීය සුවිසුද්ධ වීමත් එක්ක දුක්ඛේ ඥානං සමුදය නිරෝධයේ මග්ගේ ඥානං වශයෙන් මේ සත්‍ය වශයෙන් දකින තැනදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. එහෙනම් මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකයි මේක දැනමින් දකිමින් යන වැඩපිළිවෙලක් වෙන්නේ. ඒ කියපු ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගන්නට ඕනේ. ඒ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගත්තේ නැතිනම් කවදාකවත්ම මේ වැඩපිළිවෙලක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ පින්වතුනි. අපේ ජීවිතය කියලා කියන්නේ අපට මේ අවස්ථාවේ අපට ප්‍රත්‍යක්ෂ වෙන ලෝකය. අපේ ප්‍රත්‍යක්ෂ වන ලෝකයේදී අපි බලන්නට යන්නට ඕන මේ දුක මොකද්ද සමුදය නිරෝධයේ මග්ග මොකද්ද කියලා අපි ඒකත් එක්ක මෙනෙහි කරන්නට ඕන වෙන පරිකල්පනාවලට යන්න නැතුව හැම තැනම බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ අපට ප්‍රත්‍යක්ෂ ලැබිච්ච දෙයක් ඔස්සේ මේක ඇති වුනේ කොහොමද කියලා හොයන වැඩ පිළිවෙලා ඒ වැඩපිළිවෙලට අනුවයි මානසිකාරය කරන්නට ඕනේ. මානසිකාරය මොකද්ද කරන්නේ එහෙනම් අපේ දැන් අපි ටිකක් හිතලා බලමු. දැන් අපේ වර්තමානයේ ඇස කන නාසය දිවකය මන කියන හය එක්ක අපි ජීවත් වෙනකොට වර්තමානයේ අපි ජීවත් වෙන ආයතනේ මොකද්ද කියලා මානසිකාරය කරන තැනදී ඉස්සල්ලා මානසිකාරයේ දුක්ඛ වශයෙන් දුක් වශයෙන් මානසිකාරය කරනකොට ඒ ලැබිච්ච දුක් ගෝචර දුක් තමන්ගේ ප්‍රත්‍යක්ෂ දුක එක්ක මෙනෙහි කරන්නට ඕනේ කොහොමද මෙනෙහි කරන්නේ පරිඤ්ඤයයන් පිරිසිදු හොයන්න පිරිසිදු සෙවීම පිණිසයි මෙනෙහි කර යුත්තේ පිරිසිදු සෙවීම පිණිස මෙනෙහි කරන තැනදී හම්බ වෙන දේ තමයි හටගන්න හේතුව අන්න එතකොට එහෙනම් ඒ හේතුවට අනුවයි මෙනෙහි කරන්න තියෙන්නේ සමුදය හම්බ වෙනවා මේ විදිහට බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ඒ සමුදයත් මෙනෙහි කරන තැනදී සමුදය නැත්තම් දුක හට ගන්න ආකාරය හරියටම හම් වෙන තැනදී දුක්ඛ නිරෝධය කියන කාරණාව අන්න එයාගේ ජීවිතයේ සාක්ෂාත් වීමකට නැත්තම් මූලිකව කළ යුතු දෙයක් සාක්ෂාත් කළ යුතු දෙයක් කියන බව Tamanට වැටහෙනවා ඒ දර්ශනීය සත්‍ය ඥාන වශයෙන් සුවිසුද්ධත්වයටපත් වෙනවා මෙන්න මේ කරගෙන ආපු විදිහට සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම හරි සමාධි කියන වැඩපිළිවෙල තමයි වැඩුණේ කියලා අන්‍යාට ඒකේ සත්‍ය ඥානය ඇති වෙනවා මහා චත්තාරීසක සූත්‍රයේ ලෝකෝත්තර මාර්ගය පිළිබඳ විග්‍රහයේක පැහැදිලි කරලා පෙන්නනවා මෙන්න මේ විදිහේ මානසිකාරයත් එක්ක යනකොට එයා මනෙහි නොකලියුත් නෙමෙයි දැන් මෙනෙහි කරන්නේ අද අපිට ගොඩක් වෙලාවට තියෙන කාරණාව මේ මෙනෙහි කලයුත්ත කරන්නේ නැතුව වෙන වෙන දේවල් මෙනෙහි කරන්න යන තැනදී තමයි මේ මාර්ගය හම්බෙන්නේ නැත්තේ. මෙන්න මේ විදිහට පින්වත්තුනි මෙනෙහි කරනකොට අන්න අවිජ්ජාශ්‍රවය කියන කාරණාව දුර්වීම පිණිසයි යොමු වෙන්නේ. සත්‍ය දැකීමට යොමු වෙන තැනදී සත්‍ය නොදැකීම නම් වූ අවිද්‍යාශ්‍රවය දුර වෙන්න ප්‍රතිපදාවක් ඇති වෙනවා. සත්‍ය දකින තැනදී පින්වත්තුනි අසත්‍ය පදනමින් ලෝකේ ගොඩනැගෙන ආකාරයේ දකිනකොට බොරුවක් එක්ක ජීවිතේ පවත්වන්න කැමති වෙන්නේ නැහැ බවාශ්‍රව කියන කාරණාව දුරු වෙන ප්‍රතිපදාවකට යොමු වෙනවා. අපි හැම වෙලෙම අපේ ජීවිතයේ තියෙන්නේ කුමක හෝ පැවැත්මක් එක්කමයි. මෙන්න මේ පැවැත්ම සත්‍ය දකින තැනදී මේ බවාසතම් පවතින්නේ සිදුවෙන ස්වභාවය පවතින යොමු වෙන ස්වභාවය අඩු වෙලා යනවා. යමක පවතින ස්වභාවය අඩු වෙනවා නම් ඒක කාමයන්ද මොකද්ද කියලා අදාළ නැහැ. එහෙනම් මූලිකවම ප්‍රහාණය වෙන කාරණාවක් වෙනවා මේ ආශ්‍රව සම්පූර්ණයෙන් ප්‍රහාණය වට කාමය කියන කාරණාව. මේ දකිමින් යන තැනදී මෙන්න මේ විදිහට ආශ්‍රව ක්‍රමානුකූලව දුර වෙන වැඩපිළිවෙලේ මූලික දේ තමයි දර්ශනයෙන් ප්‍රහාණය වීම මේ හැම දෙයකටම ප්‍රධාන වන්නේ මෙනෙහි කළ යුතු සහ මෙනෙහි නොකළ යුතු කාරණා කියන දෙක දැන ගැනීමත් මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි නොකිරීමත් මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කිරීමත් මෙන්න මේක දනිමින් දකිමින් යන වැඩපිළිවෙලත් එක්කයි ඒ ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ. එහෙම නැතුව පින්වත්නි මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක බුදුරයන් වහන්සේ විදිහටම පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා. අපි හිතන වැඩපිළිවෙලකට අපට තේරෙන දෙයකට අපි ගියා කියලා අපි තුල මේ ගොඩනැගිච්ච ආශ්‍රව ධර්මයන් අපි තුලින් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මූලිකව පෙන්වා දුන්න දර්ශනයෙන් සුවිසුද්ධ වෙන දුක්ඛේ ඥානීය, සමුදය ඥානීය, නිරෝධේ ඥානීය, මග්ගේ ඥානීය කියන මෙන්න මේ ඥානීය දර්ශනයකට යොමු වෙන්නේ දුක්ඛ වශයෙන්, සමුදය වශයෙන්, නිරෝධ වශයෙන්, මග්ග වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. නොමෙනෙහි මෙනෙහි නොකළ යුතු කාරණාව අතහැරලා අන්න එතනදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය කියලා විග්‍රහ කරනකොට අපි කොතනින් ගියත් මමත්වයකට යමු වෙනවා. ගද්දූල බද්ද සූත්‍රයේ පැහැදිලි කරනවා බල්ලෙක් දන්වැලකින් කනුවක ගැට ගැහුවට පස්සේ බල්ලා කනුව වටාමයි කැරකෙන්නේ වෙන කොහෙවත් යන්න විදියක් නෑ අන්න ඒ වගේ සක්කාදිටිට බැඳිච්ච කෙනාට පංච උපාදානස්කන්ධය එකමයි යොමු වීමක් තියෙන්නේ ඒක මම කියලා ගැනීමක්මයි තියෙන්නේ මේ සත්‍ය දකින වැඩපිළිවෙලට යොමු වෙච්ච තැනදී යාට පංච උපාදානස්කන්ධය කියන එක හරියටම නිවැරදිවම හම්බ වෙනවා හැබැයි ඒක හම්බ වෙන්නේ මේ දර්ශනයට යොමු වීමත් එක්ක මානසිකාරය කිරීම තුළින්. අන්න ඒක තමයි යෝනිසෝ මානසිකාරයේ සම්මාදිට්ඨියට මග බව බුදුරන් වහන්සේ පැහැදිලි කරේ. රූපයේ පෙනගුලියක් වේදනාව දියබුලක් සංඥාව මිරිගුවක් සංඛාරයේ කිසිල් ගසක අරටුවක් හොයන්නා වගේ විඥානීය මායාවක් වගේ කියලා බුදුරන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට අපේ ඇස කන නාසය දිවකය මන කියන ලෝකයේ අපි ගෝචර වෙන තැනදී අපට ලෝකයේ යමක් ඉස්මතු වෙන්නේ පැවැත්මක් ලැබෙන්නේ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වයෙන් ඒ සකස් වෙච්ච දුක සංඛාර දුක්ඛ පංචීපාදානස්කන්ධ දුක නාම රූප ක්‍රියාකාරීත්වය කියන එක කොයි වගේද දීප බුලක් ඒ වගේම පෙන ගුලියක් මිරිගුවක් කෙසෙල් ගසේ අරටුවක් හොයනවා වගේ මායාවක් කියලා මෙන්න මේ කරුණ දකිනකොට මේ සත්‍ය දකින්න දකින්න භව ආශ්‍රව කියන එකට ඉඩ නැහැ. භව ආශ්‍රවයකට ඉඩ තියෙන්නේ ඒ විදිහ නොදකින නිසා. එහෙම නොදකිනකොට යාට හම්බ වෙන්නේ මොකද්ද? මම ඉඳලා මට දකින්න දේ තියෙනවා දකින්න දේ මෙන්න මේකයි කියලා ඇහෙන දේ මෙන්න මේකයි කියලා මේ මට ලැබිච්ච දේ ඔස්සේ ඒකව විවිධාකාර දේවල් කල්පනා කරන නමුත් මේ ලැබුණේ මොන පදනමින්ද කියලා යට හම්බුනේ නැහැ. පංචීපාදානස්කන්ධය දැක්කේ නැහැ. පංචීපාස්කන්ධය කියලා දකින්න පුළුවන් කෙනෙකුට සමහර විට මේ ලෝකේ Tamanට ගෝචර වෙන විදිහ යමක් හම්බෙන්න පුළුවන්. හැබැයි එතන සකස් වෙච්ච දෙයක් නෙවෙයි හම්බුනේ ඇති දෙයකට පංච උපාදානස්කන්ධය බව නිර්වචනය කර ගැනීම විතරයි. ඇති දෙයකට මට ලැබිච්ච දේ නමුත් මට ලැබිච්ච දේ පංච උපාදානස්කන්ධය නෙමේ පංච උපාදානස්කන්ධය බව නොදැකීමෙන් මම කියලා මුලාවකට යමු උනේ. පංච උපාදානස්කන්ධය බව දකිනකොට මම නිර්වචනය කරන පංච උපාදානස්කන්ධයක් නෙවෙයි ලැබෙන්නට ඕනත්තේ පංච උපාදානස්කන්ධය කියන්නේ අර උදාහරණ පහෙන් පෙන්නපු කාරණාව ඒ බව නොදැකීමෙන් මමත්වයෙන් මම මේක අල්ලගත්තා කියලා. මමත්වයෙන් අල්ලගත්ත දෙයක් බව. මෙහෙම දකිනකොට මෙතනක් සහ එතනක් සහ අතරක් පැන වෙන්නේ නැහැ. මෙන්න මේකට කියනවා පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රත්‍යෙන් උපම් බව කියන එක. බුදුරජාන් වහන්සේ ප්‍රත්‍යෙන් උපම් බව වර්තමානයේ කියලා කතා කරන හැම තැනකදීම පැහැදිලි කරනවා පච්චුප්පන්න බව ප්‍රත්‍යෙන් උපම් බව අපිට මේ දැන් මේ මොහොත වර්තමානයේ කියලා අපි හොයාගෙන යන්න ගියොත් එහෙම බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්මයත් එක්ක හම්බ වෙන තේ තමයි ප්‍රත්‍යෙන් උපම් බව අපි මුලින්ම අපට මම ඉන්න නිසා මට මේ මොහොත තියෙනවා. මේ දැන් මේ වර්තමානයේ කියලා අපි ගත්ත දේ තියෙනවා මම ඉන්න නිසා. හැබැයි එහෙම තියාගෙන අපි කල්පනාවක් කරාට වැඩක් නැහැ අතීතයක් නැහැ අනාගතයක් නැහැ කියලා එක සම්පූර්ණ වැරදි. මොකද මෙතනක් මට පැන වුණා නම් පැන වුණේ අතීතයක් තිබිච්ච නිසා අනාගතයක් කියන නිසා. මෙතනක් පැනවෙච්ච දේ මෙතන පැනුනේ කොහොමද කියලා මේ මොකක්ද මේ ගෝචරවන්නේ කොහොමද මේක සිදුවන්නේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නපු ආකාරයට තමන්ගේ ජීවිතේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරගෙන යන තැනදී උපදින්නේ මෙතනක් හෝ මොහොතක් හෝ තැනක් දෙයක් නෙවෙයි. ඒකයි මෙතනක් නෑ අතනක් නෑ හතරක් නෑ මේ කිසි පැවැත්මක් එන්නේ නෑ හම්බෙන්නේ පත්යෙන් උපම් බව. පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසතේ ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන ආරණ්‍යය පෙන්වලා දෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ දෙකම මේ ඇති කල්ලි මේ වෙයි කියලා. අපට පින්වතුනි කරුණු දෙකක් විග්‍රහ කරනකොට දෙකක් අනිවාර්යෙන් පැනවෙන්නේ එය සහ මෙය වශයෙන්. මෙතනට ආවහම අනික එතන. එතනට ගිහාම ඒක මෙතන අනික එතන. මෙන්න මෙහෙමයි අපට දෙකක් පැනවෙන්නේ. අපට එහෙනම් 11ක් පැනෙන කොහොම විග්‍රහයක් කරන්න වෙනවද? නමුත් බුදුරයන් වහන්සේ පෙන්නපු ධර්මයේ තියෙන්නේ සත්‍ය දකින තැනදී එතන මෙතන නෙමෙයි එය මෙය නෙමෙයි දෙකම මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය එතකොට එහෙනම් කාලත්‍රයේ පැනවීම ඉක්ම වෙලා අපි හැම වෙලෙම අපට කාලත්‍රයක් මොහොතක් ඇති බව ගත්තර පස්සේ අපට මේ එය මෙය කියන දෙක එන්නේ ලැබිච්ච කාලත්‍රයත් එක්ක මොහොතත් එක්ක කල්පනා කරගෙන යනකොට නුවණින් ඉමසගෙන යනකොට සත්‍ය දර්ශනයට යොමු වෙනකොට අන්න හට ගන්නවා මෙය නම් වූ හේතුව නිසා මෙය නම් වූ ඵලයේ බව මිසක් එය නම් වූ හේතුව නිසා මෙය නම් ඵලය නෙවෙයි මෙතනින් මේ සක්කාදිට්ඨිය කැඩෙන්නේ මෙතන මේ ප්‍රත්‍යෙන් උපම්බව හම්බෙන්නේ එතන මේ කාලත්‍රය ඉක්මවන්නේ ඒක මෙතනදී ලස්සනට පැහැදිලි කරලා පෙන්ලා දුන්නා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය ඔස්සේ ලෝකයා දකින දෘෂ්ටියත් දර්ශනීයට යොමු වෙච්ච කෙනාගේ නුවණ එක ඉක්මවන බවක් කියන එක මෙන්න මේ විදිහේ දර්ශනයකට යොමු වෙනකොට පින්වතුනි අමුතුවෙන් බලහත්කාරයෙන් මට මැදිහත් වෙලා මේක වැරදි නැත්තම් මෙතන මම ඉන්න ඕනේ අපි ගත්ත සංකල්පේ වැරදි කියලා හිතන්න දෙයක් නැහැ. ඒක සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක් ඒකයි දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වීමක් කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ දර්ශනීය සවිසුද්ධ වෙන වැඩපිළිවෙල පෙන්වා දෙනවා. දර්ශනය නිසා ආශ්‍රය ප්‍රහාණය වන වැඩපිළිවෙල පෙන්වා දෙනවා. එතකොට මේ දර්ශනයෙන් ආශ්‍රය ප්‍රහාණය වෙන වැඩපිළිවෙල මූලිකව අපි යොමු කරගත්තේ නැතිනම් එතනින් එහා පුරුදු කරන ප්‍රතිපදාවේදී ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ නැහැ නමුත් කෙලෙස් සංසිඳෙන්න පුළුවන් తాවකාලිකව. අද අපි ගොඩක් කාලවට හිතන එකක් තමයි අපි මොනවා හෝ වැඩපිළිවෙලක් කරන තැනදී අපේ කෙලෙස්ය తాවකාලිකව දුරු වුණාම ආශ්‍රව වෙන ගතිය අඩු වුණා කියලා ආශ්‍රව කියලා කියන්නේ අපේ ජීවිතය තුළ සත්‍යම දැකීම පදනම පැවැත්ම අපට කාමයන් ඉන්නේ නැතිකමත් එක්ක අපි මනිනවා ආශ්‍රව වෙන්නේ නැහැ කියලා. අපට කාමයේ ගෝචර නොවන නිසා අපි හිතනවා අපි ලෝකෙට ඇලෙන්නේ නැහැ කියලා. ඒක එක සාධාරණත්වයක් තියෙනවා ලෝකෙට ඇලෙන්නේ නැහැ කොහොමද කාමයන් එක්ක නමුත් පැවැත්මත් එක්ක භව තණ්හාව විභව තණ්හාව මෙන්න මේ ඇලීම තියෙනවා ඒකයි කාමාශ්‍රව කියන කාරණාව අපි හරියට තේරුම් නොගැනීම කාමාශ්‍රවය කියන්නේ කාමයන් හටගන්න අවශ්‍ය ස්වභාවය කාමයකට පදනම තියෙන්නේ අවිජ්ජාශ්‍ර භවාශ්‍රවයක එහෙමනම් සත්‍ය නොදැකීම යමකට තියෙන පැවැත්මේ තියෙන තණ්හාව මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිත නිරන්තරයෙන් යොමු වෙලා තියෙන එකයි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඇති වෙන්නේ. ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නොදකීම නිසාම තමයි අපට නিত্য සැප ආත්ම කියන පදනමත් එක්ක මට ඇහක් තියෙනවා දකින්න රූපයක් තියෙනවා මේ රූපේ මොකද්ද කියලා නිර්වචනය කරගන්නකොට රූපය හොඳ දෙයක් නම් රාගයත් තමන්ගේ කෝණයට ගෝචරෙච්ච රූපේ නරක දෙයක් නම් ද්වේෂයක් කියන කාරණාව ඇති වෙනවා. අපිට කල්පනා කරන්න පුළුවන් අපිට මේ දැකපු රූපේ තමන්ගේ රාමු වෙන්නේ දාගත් ඉතින් මේකට රාග දේශ ඇති කරගන්න ඕනේ නැණි කියලා අපිට ඒක අතහරින්න පුළුවන්. නමුත් පින්වතුනි රාගයේ දේශය ඊට අදාළව මෙනෙහි කිරු නැති නිසා නැති වුණාට ලෝකේ පැනවීමට ඇහැට පෙනින්න යමක් තිබිලා කනට ඇහෙන්න යමක් තිබිලා භව තණ්හාවක් නැත්තම් ඒ වගේම භවය කියන කාරණාව පවතිනා වගේම මේ ලැබිච්ච දේ අතහරින්න වෙනස් දෙයක අල්ලගන්න විභවයක් එක්කත් ආයත් භවයක පැවැත්මක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය ජීවිතයේ තියෙනවා හැබැයි අපට ප්‍රකට වෙන්නේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක් නෙවෙයි අපට ප්‍රකට වෙන්නේ ලෝකයේ තියෙන තණ්හාවත් එක්ක භවාශ්‍රවේ ප්‍රහාණය කිරීමටත් එයා දැනගන්නට ඕනේ, එයාට දැකගන්නට ඕනේ මේ භව පැවැත්ම නැත්නම් භව තණ්හාව කියන කාරණාවත් එක්ක මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් එතනින් එහාට හුරු කරන්න තියෙනවා දර්ශනීය සුවිසුද්ධ වුණ දර්ශනීය ආශ්‍රය ප්‍රහාණීමත් එක්ක දර්ශනීය ආශ්‍රය ප්‍රහාණ වෙන මාර්ගයටත් මෙනෙහි කළ යුත්තේ නොමෙනෙහි කළ මෙනෙහි නොකළ යුත්තේ දැනගන්නා වගේමයි අනිත්‍යාශ්‍රව ප්‍රහාණයටත් ඒ කරුණ දැනගන්නට ඕනේ අනිත් ආශ්‍ර ප්‍රහාණය පිණිස. ඒ වගේම තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය වීමදී තමයි සැබෑවටම ඊතරු ආශ්‍ර ප්‍රහාණයන මාර්ගයේ එන්නේ. නමුත් දර්ශනයෙන් ප්‍රහාණය වීම ප්‍රතිපදාව හුරු කරගෙන යන තැනදිත් සංවරය පටිසේවණය මගහැරීම මෙන්න මේවා පුරුදු කරන්නට ඕනේ. ඒකටත් හැබැයි පාදක ධර්මයේ යුක්තියෝනිස මනසිකාරය අයෝනිස මනසිකාරය දන්න දකින්න බව. වෙන දෙයක් නෙමෙයි. යම් කිසි කෙනෙකුට දර්ශනීය ආශ්‍රව සවිසුද්ධ වුණේ නැතුව මේ සංවරයෙන් ඒ වගේම භාවිතයෙන් මෙන්න මේ ආදී දේවල් වලින් ජීවිත පැවැත්ම ගත කරනකොට යොමු කරගන්න ඕන මේ යෝනිසෝ මනසිකාර්යය යෝනිසෝ මනසිකාර්ය දන්න බව. එහෙම නැතුව වෙන වැඩපිළිවෙලකින් නෙමෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරන් වහන්සේ ලස්සනට විග්‍රහ කරනවා කොහොමද මේ දේ කරන්නේ කියලා. එතකොට එහෙමනම් මේ හික්මෙන ප්‍රතිපදාවකට යමුණාට පස්සේ යාගේ ජීවිත පැවැත්මේදී ජීවිතය ගත කරනකොට සිදුවෙන ක්‍රියාවලිය පෙන්වලා දීලා තියෙන්නේ ආශ්‍රය ප්‍රහාණය වීම පිණිස. බලෙන් තමන් යමක් ගොඩනගාගෙන කරන දෙයක් නෙමෙයි. ජීවිත පැවැත්ම සිදුවන සෑම ක්‍රියාවකදීම තමන්ගේ ජීවිතයේ ගෝචර හැම දෙයකදීම ඒ මෙනෙහි කළ යුතු ආකාරය මෙනෙහි නොකළ යුතු ආකාරය දැනගෙන දැකගෙන මේ ආශ්‍රව ප්‍රහාණය වීම පිණිස ප්‍රතිපදාව හුරු කළ යුතුයි. අපි බලමු එහෙනම් දෙවැනි කාරණේ මොකද්ද? පළවෙනි එක තමයි දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වීම. දෙවැනි එක තමයි සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය වීම. ඒතොර සංවරයෙන් ප්‍රහාණය වෙනකොට හරියටම ආශ්‍රව ප්‍රහාණය වීමට දර්ශනියත් එක්කමයි හරියටම යොමු වෙන්නේ. නමුත් දර්ශනයකට යොමු වෙන්න කලින් සංවරයෙන් ආස්වර ප්‍රහාණය වෙන තැනදී ඒකත් දර්ශනයකට හේතුකාරක වෙනවා මානසිකාරය සහ මානසිකාර නොකළ යුතු කාරණා දැනගෙන දැකගෙන බුදුරන් වහන්සේ පෙන්න පිළි රැඩ පිළි කරනකොට එකම නැතුව කරගෙන ගියාට වෙන්නේ නැහැ. කතමේච භික්කවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති මහණෙනි කොහොමද මේ සංවරයෙන් ආසුර ප්‍රහාණය වෙන්නේ? මෙහිලා භික්ෂුව නුවණින් මානසිකාර කරමින් අනෙතන ලස්සනට පැහැදිලි කළාම පෙන්නනවා. මොකද ආශ්‍රව ගැන මුලින්ම විග්‍රහ කරන තැනදීත් මානසිකාර කිරීම මානසිකාර නොකිරීම ගැන විග්‍රහ කරා. දැන් මෙතන පැහැදිලිවම විස්තර කළා පෙන්නනවා නුවණින් මානසිකාර කරමි. පටිසංඛා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරති. මේ ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරන්න තියෙන මේ නුවණින් යුක්තවමයි. යං ඉස්ස වික්කවේ චක්කේන්ද්‍රිය සංවරං සංගුත චක්කේන්ද්‍රිය අසංවරං අසංගුතස්ස විහෙරතෝ uppajjeyan ආසවා විගත පරිලාහ චක්කේන්ද්‍රිය සංවර සංගුතස්ස විහෙරතෝ එවං එවං සතේ ආසවා විගත පරිලාහ නොහොಂತಿ පටිසංකා යෝනිසෝ සෝත ඉන්ද්‍රිය මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවරව භාවිතා කරනකොට සංවර නොකරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආශ්‍රව උපදිනවා. ආශ්‍රව නිසා හටගන්න දාහයේ පරිදාහයේ උපදිනවා. අසංවරව වාසය කරනකොට සංවරව වාසය කරන තැනදී අන්නේ ආශ්‍රව නිසා උපදින පරිලාහ නැති වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාවේදී අපි විවිධාකාර විදිහට විග්‍රහ දන්නවා බුදුරජාණන් වහන්සේ මූලික කාරණාවේදී කෙනෙකුට කියනවා මේ කෙලෙස් ඇති වෙන තැනදී කෙලෙස් වෙන අරමුණු කෙලෙස් ලැබෙන රූප නොබලා ඉන්න විග්‍රහ කරනවා ඇලෙන ගැටෙන දේවල්. ඒක මූලික ප්‍රතිපදාවකදී කෙනෙක් කරන්නට ඕනේ මොකද දැනගත් දැනගන්න ඕනේ මේ කෙලෙස් එන විදිහට හිටියොත් ඒක අකුසල් වැඩෙන ප්‍රතිපදාවක්. දැන් නුවණින් යුක්තව සංවර කරනකොට එයා නුවණින් යුක්තව මේ ඇස කියන කාරණාව සංවර වීමේදී අන්න දකිනවා මේ මානසිකාරය සහ අමනසිකාරය කියන කාරණාවත් එක්ක සත්‍ය දකින වැඩපිළිවෙලත් එක්ක යොමු වෙනවා. මේක පැහැදිලි කරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මෙනෙහි කරනවා මොකද්ද ඇති වෙච්ච මනාපය අමනාපය මනාපමනාපය මෙන්න මේක මොකද්ද කියලා වෙනෙහි කරනකොට අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න නැත්නම් මේකේ හේතු ප්‍රත්‍යබව යාට මෙනෙහි කරන්නට වෙනවා. මෙන්න මේ විදිහට මෙනෙහි නොකරන තැනදී මොකද වෙන්නේ? අවිද්‍යාව වැඩෙන්නේ. ඇති රූපයක් ඇති මට පේනවා. ඒ රූපයක පවතින්න කැමති. ඒ රූපේ රාගණයක් නම් රාගයත් එක්ක බැඳලා ගිහිල්ලා කාමයන් වැඩෙනවා. ඇහැට රූපයක් පේන්න තියෙනවා මට රූපයක් පේන්න තියෙනවා ඇති රූපයක් පේනවා මේක හරියට අර මායාවක් නැත්තම් මිරිගුවක් වගේ. නමුත් ඒ නුවණ නැතිකම නිසා ඇති රූපයක් පේන්න තියෙනවා ඇති රූපය ඒක පැවැත්මත් එක්ක යොමු වෙලා හැබැයි Taman අකමැති දෙයක් ඒක අයින් කරන්න ඒක නැතුව ඉන්න කැමැත්තක් පටිඝ සංඥාවක් වැඩෙනවා. මෙන්න මේ විදිහට ඇසට පේන රූපේ යෝනිසෝ වශයෙන් නෝනින් යුක්තව සංවර කරගන්න යමු නැත්තම් නෝනින් යුක්තව සංවර කරගන්න යමු නැතිනම් මොකද වෙන්නේ? උපන් ආශ්‍රව වැඩෙනවා සමහරලාවට නූපන් ආශ්‍රව උපදිනවා. ඇයි නූපන් ආශ්‍රව උපදින්නේ? නූපන් ආශ්‍රව උපදිනකොට අපි සමහරලාවට ඇත්තටම යමක් තියෙන බව තව තවත් තහවුරු වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බ්‍රහ්මජාල ආදී සූත්‍ර දේශනාවල පැහැදිලිනවා මේ ලෝකයේ තුල යම් සත්‍යක් තේරුම් අරගෙන 이르දි ආදීදී ඇති කරගත් අයට පේන්න ලැබෙනවා මේ ජීවිතයේ කර්ම හොඳ කර්ම කළා නිරේ උපදිනවා නරක කර්ම කළා දුගතිය උපදිනවා හොඳ සුගතිය උපදිනවා. එතකොට කෙනෙකුට Tamanට ගෝචර කාරණාවෙන් මානිනවා මේ හොඳ කිරීමෙන් හොඳ වැඩක් නැහැ අයහපත් කරා කියලා දුක් මේ ඒකේ ප්‍රතිඵලයක් ඒකෙන් දුකක් ලැබෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහේ විවිධ වැරදි මතවාදවලට යොමු වෙනවා. ඒ වගේම මේ ලෝකයේ දකින දේ උස්තිත් අපි සමහර දේවල් වලට යොමු වෙනවා ඒ විවිධ වැරදි මතවාදත් එක්ක. සමහරවිට මේ ධර්මයේ මෙනෙහි කරනකොට ගොඩාක් පරිදි මතවාදවලට යොමු වෙනවා. තමන්ගේ කෝණයත් එක්ක. මෙන්න මේ විදිහට උපන් ආශ්‍රව වැඩෙනවා, නූපන් ආශ්‍රව උපදිනවා, මේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, විජ්ජාශ්‍රව. හැබැයි යම් කිසි කෙනෙක් අහින් රූපයක් දකිනකොට යෝනිසෝ වශයෙන් සංවර කරන්න යමුනොත් එහෙම මේ යෝනිසෝ වශයෙන් සංවර කරන තැනදී ඒ මානසිකාරය කරන තැනදී තමන්ගේ ජීවිතේ වර්තමානීය කියලා ගත්ත තැන කොහොමද මේක සකස් වුනේ කියලා මේ දුක පිරසිඳ හොයන වැඩපිළිවෙලක් හම්බ වෙනවා නම් එතකොට සමුදය නිරෝධයේ මග්ග කියන සියල්ලක්ම හම්බ වෙනවා අන්න මෙනෙහි කරනවා මොකද්ද මෙනෙහි කරන්නේ මෙන්න මේ සත්‍ය මේක මෙනෙහි කරනකොට අර අසංවර වීම නිසා ඒ තුලින් අටගත් ආශ්‍රවයන්ගෙන් ඇතිවෙච්ච පරිලාහය ඇති වෙන්නේ නැහැ. දැවිල්ල දුක ඇති වෙන්නේ නැහැ. එයා දකින්න යමු වෙනවා මෙන්න මේ සත්‍ය ස්වභාවය උපේක්ෂාවට යමු වෙන්නේ. මෙන්න මේ විදිහට සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් සියල්ලක්ම ඒ කියන්නේ අපේ ලෝකයේ ගෝචර සියලු දේවල් අසකන නාසය දිවකය මන කියන මෙන්න මේ දේවල් අසංවර වාසය කරන තැනදී සංවර නොකිරීමත් එක්ක ආශ්‍රව උපදින ආකාරයත් ආශ්‍රව වැඩෙන ආකාරයත් පිළිබඳව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් යෝනිසෝ වශයෙන් සංවර කරන්න යොමු වෙනකොට අන්න සත්‍ය දකින වැඩපිළිවෙලක් එයා යොමු වෙච්ච තැනදී ඒ නිසා උපදින්නේ පරිලාහයන් ආශ්‍රව මත උපදින පරිලාහයන් උපදින්නේ නැහැ. එහෙනම් මෙතන මේ සංවර කිරීමට මූලිකවම තියෙන කාරණාව යෝනිසෝ වශයෙන් මෙනෙහි කළ යුත්තේ දන්නේ කට මෙනෙහි නොකළ යුත්ත දන්න එකත් මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන එකත් මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි නොකරන එකත් මෙහිම වාසය කරනකොට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වාසති ආසවා විගතිපල්ලා නැහොන්ති යං ඉස්ස බික්කවේ සංවරං සංඋතස විහෙරතෝ uppajjeyang ආසවා විගතිපරලාහා සංවර සංඋතස්ස විහෙරතෝ මේ අසංවරයෙන් වාසය කරනකොට හටගන්න විගත පරිලාහය සංවරයෙන් වාසය කරන තැනදී ආසව නිසා ඒ විගත පරිලාහය නොහොන්ති ඉමේ උච්ඡන්ති භික්කවේ ආසවා සංවරා පහතබ්බා මහණෙනි මෙන්න මේකට කියනවා ආසව සංවරයෙන් ප්‍රහාණය කරනවා කියලා. එතකොට මේ සංවරයට අපි එහෙනම් මේ යෝනිසෝ බව යොමු වෙන්නට ඕනේ. මේ ලෝකයේ හැම දෙයක්ම මේ ජීවිත පැවැත්ම ගත කරද්දී මේ නුවණින් යුක්තව කටයුතු වීම අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. මේ දුකින් නිදහස් වෙන මාර්ගයක් සඳහා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කාරණාව මේ ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව. කතමේච වික්‍රේ ආස්තවා පටිසේවනා පහතබ්බා. පටිසේවනය කියන්නේ භාවිතා කිරීමෙන් කොහොමද මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? ඉද වික්‍රේ වික්ක පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවති යාවදේව සිතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශමකස වාතාතප සිරින් සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිලිකෝපේන පටිච්ඡාද නැත්තම් කියලා මේ සිවුරු පරිභෝගය කරන එක විග්‍රහ කරනවා. දැන් මෙතන විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන්ම සිව්පස පරිභෝගය. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මිනිස්සෙකුට දැන් අපි හැමෝටම භික්ෂු එයාගේ උපාසක හැමෝටම භික්ෂුවට සිවුර වගේම උපාසකයට ඇඳුම් ඒ වගේම ආහාර ඒ වගේම බෙහෙතේත් ඉන්න තැන මෙන්න මේවා තමයි අපි පරිභෝග කරන දේවල්. අපට අවශ්‍ය දේවල්. මෙන්න මේක පරිභෝග කරනකොට එතනටත් ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහට ඒ පරිභෝගයේදී ආශ්‍රය ප්‍රහාණය වෙන විදිහ පරිභෝගයක් වෙන්න ඕනේ. නැතුව මූලිකව මේ කාමයේ විතරක් නැති වෙන එකක් නෙමෙයි. කාමරාගය විතර නැති වෙන එකක් නෙමෙයි. මොකද බෝධිසත්වයෝ වුණත් අතීත ජීවිතවලදී නැත්තම් වර්තමානයේ ඉන්න අන්‍ය ශාස්ත්‍රවරු මේ විමුක්තියක් හොයන අය ඔය විදිහටම සංවරයක් කියන කාරණාවකුත් මේ භාවිතා කරනවා කියන එකකුත් ඊටාම අල්පේච්ච වශයෙන් ඊටාම සංවරව කරන එකක් තියෙනවා. හැබැයි එතනින් ආශ්‍රවයන් නෙවෙයි ප්‍රහාණය වෙන්නේ ලෝකේ කාමය සහ පටිගය කියන කාරණාවත් එක්ක සිදුවෙන අකුසල් ප්‍රහාණීමෙන් බ්‍රහ්ම ලෝක යන ප්‍රතිපදාවක් ඇති වෙන්නේ. දැන් මෙතන මේ විග්‍රහ කරන තැනදී යෝනිසෝ නුවණින් යුක්තවයි මෙන්න මේක පරිභෝගයේ තියෙන්නේ. දැන් අද අපි ගොඩක් වෙලාවට මේක වාචික දෙයක් විතරක් වචනයෙන් මෙනෙහි කිරීමක් විතරක් යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්ක සිවුරු පරිභෝගයේදී නැත්තම් දානය පළදෙන තැනදී එහෙමත් නැත්නම් බෙහෙත් හේත් ගන්න තැනදී කුටි සෙනසුන් පරිහරණය කරන තැනදී අපි මේ වචනේ සිහි කිරීම පමණක් අද ගොඩක් වෙලා සීමා වෙලා තියෙනවා. ඒ වචනේ අර්ථය මෙනෙහි කරලා ඒක සමහර අය ඉන්නවා ඒ මෙනෙහි කිරීමත් එක්ක ඒකට විවිධ තව ක්‍රම උපායන් අනුගමනය කරමින් නොවැළෙන නොගටින ගතිය. හැබැයි ඒක ආශ්‍රය ප්‍රහාණය වීමට යොමු වෙන්නේ නැහැ. ආශ්‍රය ප්‍රහාණය වීමට යෝනිසෝ වශයෙන්. මේ යෝනිසෝ වශයෙන් යම් කිසි කෙනෙක් සිවුරු පරිභෝග කරනවා නම් අන්නේ පරිභෝග වෙන ප්‍රතිපදාව ඒ පරිභෝග වෙන විදිහ තමයි මේ විග්‍රහ වෙන්නේ කොහොමද මෙයා යෝනිසෝ වශයෙන් මේ සිවුරු පරිභෝග කරන්නේ දැන් මේක හිතන්න විතර්ක කරන්න නෙමෙයි පැහැදිලි කරන්නේ මේ ආශ්‍රව ආශ්‍රව ප්‍රහාණය වීමේදී මේ සිවුරු පරිභෝග වෙන මෙන්න මේ විදියට නුවණින් යුක්තව නුවණින් යුක්තවම දන්නවා මේක මේ සීතල දුරු වීමට උෂ්ණයේ දුරු වීමට ඒ වගේම විල විලි බව වහසා ගැනීමට ඒ වගේම ආහාරයේදී මේ ජවයේ මදයේ පිණිස නෙමෙයි මේ ශරීරي පැවැත්මට මෙන්න මේ ආකාරයට නුවණින් යුක්ත යථාර්ථව දන්නවා. මොකද මේ පැවැත්ම සිදු වෙනකොට ඒ පැවැත්මේදී සසර පැවැත්ම තියෙන තාක්කල් පැවැත්ම සිදු වෙන තැනදී මේ කය අපට ලැබිච්ච මේ කය පරිහරණයක් තියෙනවා. මේ පරිහරණය කරන කයට අපි සලකන්න ඕනේ. ආශිසෝපම සූත්‍රය පැහැදිලි කරනවා සර්පයෝ හතර දිනක් උදාහරණට අරගෙන මේ සර්පයෝ කාලෙන් කාලෙට නාවන්න ඕනේ, කවන්න පවන්න ඕනේ, ඉදි කරවන්න ඕනේ. මෙන්න මේ වගේ අපේ කයේ ස්වභාවය. එතකොට මේක නුවණින් යුක්තව දැනගෙන වෙන්නට ඕනේ. දැන් යම් කිසි කෙනෙක් යමුනේ සත්‍ය දකින වැඩපිළිවෙලට නම් අන්න ඒක ප්‍රධානයි විශේෂයි. වෙන දෙයකට නෙමෙයි බඹසර වසන්න යමු උනේ සත්‍ය දකින්න. බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා. අනික් කෙනා නෙමෙයි බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒතර බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා සත්‍ය දකින වැඩපිළිවෙලකට නම් යමු උනේ. සත්‍ය දර්ශනය කරාන යමු උනේ. සතිපට්ඨාන සූත්‍රයේදී අපි අහලා තියෙනවා සම්පජානකාරී හෝතේ කියන විග්‍රහයේදී හැම අවස්ථාවකම සම්පජානයි. ඇසකන නාසය දිවකය මන කියන මේ හය පරිභෝග කරනවා කියන එකත් එක්කම තමයි සිව්පසේ පරිභෝගය තියෙන්නේ. එතකොට මේ සිව්පසේ පරිභෝගය කරන තැනදී මෙන්න මේක කුමක් සඳහාද පරිභෝග වෙන්නේ? මෙන්න මේ කරුණ දැනගන්නවා හරියට අර මිරිගුවේ මිරිගුත්වය ඒ වගේම මායාවේ මායත්වය මෙන්න මේ සියල්ලක්ම දැනගන්න යමු වෙනවා වගේ එතනදිත් අන්න යාගේ නුවණ තමයි පාදක වෙන්නේ. මේ නුවණ පාදක වෙන තැනදී යා රස තෘෂ්ණාව, ඒ වගේම කාය පොට්ටබ්බයට ලැබෙන තෘෂ්ණාව, ඒ වගේම අනිකුත් අපේ ජීවිතේ ඇසට ලැබෙන ප්‍රිය දේවල් ඔස්සේ ලැබෙන තෘෂ්ණා මෙන්න මේවා තමයි සිව්පසේ පරිභෝග කරගන්නකොට වැඩෙන දේවල්. එතකොට ඒක වර්ධනය වීම පිණිස නෙවෙයි කරන්නේ පැවැත්ම පිණිස. සත්‍ය දකින තැනදී තේරෙනවා මේක වර්ධනයට නෙමෙයි මේ සිව්පසේ පරිභෝග කරන්නේ පැවැත්ම පවත්වා ගන්න මේ කය. එහෙම නැතුව අනිත් අවස්ථාවේ පරිභෝග කරනකොට සිදුවන්නේ අපේ මේ අසකනාසී දිවකය මන ආදී දේවල් මේවා පිනවන්න. සත්‍ය දර්ශනයත් එක්ක යොමු වෙන තැනදී යාට වැටහෙනවා එයාගේ නුවණට හම්බ වෙනවා මේ පරිභෝගයේ තියෙන්නේ මෙන්න මේ සඳහා ලස්සන අලංකාර කරන්න ජවයේ ක්‍රීඩා කරන දේවල් වලට නෙවෙයි මේ දේ කරන්නේ මෙන්න මේ කය පවත්වා ගන්න කියන දේ එයා දැනගන්නවා දැන් මූලිකව අපි සංවරයේදී විග්‍රහ කරන දැන දැනගත්තොත් අකමැති දේ අකමැති ගැටෙන දේවල් සහ ඇලෙන දේවල් ඔස්සේ යමු වෙන්නේ නැතිව ඉන්න කියලා බුදුරණවහන්සේ පෙන්න මොකද කෙලෙස් එර නිසා. එතකොට ඒක මූලික දේ. දැන් අපි මෙන්න මේ කාරණාව නෙමෙයි මෙතෙන්ද ගන්න ඕන අද අපි ගොඩක් වෙනාවට ඒ කරුණ මෙතෙන්ද අරගෙන අපි සමහර වෙලාවට බුදුරන් වහන්සේ නොපෙන්නපු ප්‍රතිපදාවක් ඔස්සේ අපේ මේ කාමයන් ගැටීම කියන කාරණාව විතරක් දුරු කරන්න අපි යමු වෙනවා. හැබැයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල එක යන තැනදී පරිභෝගයේදීත් නුවණින් යුක්තව නම් ඒ පරිභෝගය වෙන්නේ අන්න එතනදී ආ දැනගන්නා පරිභෝගේ කුමක් සඳහාද සිදුවන්නේ. එහෙනම් මේ ඥානීය වැඩින වැඩපිළිවෙලක් දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන වැඩින වැඩපිළිවෙලකට යොමු වෙනවා මේ පරිභෝගයේදී. එතකොට ඒකයි ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය වෙන්නේ. දැන් ආශ්‍රවය කියන්නේ අවිජ්ජාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය. මෙන්න මේ ආශ්‍රව ධර්මයන් ඒ පැවැත්මේදී ඒ පරිභෝගයේදී දුර වෙන්නට ඕනේ. ඒ ආශ්‍රවයන් දුර වෙන්නට නම් ඒ ආශ්‍රවයන් උපදින ආකාරය දැනගන්නට ඕනේ. එහෙම නැතුව ඒ ආශ්‍රවයන් දුර වෙන්නේ නැහැ. ඒ ආශ්‍රවයන් උපදින ආකාරය දැනගන්න අන්න හේතුඵල න්‍යාය ගැන නුවණ තියෙන්නට ඕනේ. අන්න මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු ගැන නුවණ තියෙන්නට ඕනේ. එතනයි තමයි මේ පරිභෝගයේදී මේ ආශ්‍රව දුර වෙනවද දුර වෙන්නේ නැද්ද කියන කාරණාව එයාගේ නුවණට එන්නේ. මෙන්න මේ වැඩ පිළිවෙල තමයි පරිභෝග කිරීමේදී ආශ්‍රව ප්‍රහාණින වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යං ඉස්ස වික්කවේ අපච්චේවන්ත උපජ්ජේයං ආසවා විගති පරිලාහා පටිසේවන්තේවා සති ආසවා විගති පරිලාණ හොಂತಿ මෙන්න මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්නේ මේ විදිහට පරිභෝග කරනකොට මෙන්න මේ විදිහටයි හැබැයි පරිභෝග නොකර ඉන්නවා කියනවා නෙමෙයි. දැන් පරිභෝග නොකර ඉන්න බෑ. පරිභෝග නොකර ඉන්නකොට වෙන ආශ්‍රව වැඩෙනවා. එතකොට බලන්න මේ ආශ්‍රව වැඩෙන සහ නොවැඩෙන කාරණාවෙදි මේ ආශ්‍රවයන් කියන්නේ මොකද්ද කියලා දැනගන්න තියෙනවා. නැති වුණොත් එහෙම අපි දැන් අපිට කාමයන් හරි වෙන මොනවා හරි දෙන්න හදන ලැබෙන්න හදන දේ අයින් කරලා වෙන ආශ්‍රවයක් වර්ධනය කරගන්නවා. ඒ අවස්ථාවේ සත්‍ය දකින්නට යොමු වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ භාවිතේ නැත්නම් පටිසේවණයෙන් මේ ආශ්‍රව ප්‍රහාණ වෙන ආකාරය පිළිබඳව පෙන්වා දෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඉවසීම කියන එක. දැන් දර්ශනේ පිළිබඳව දැනගත්තා, සංවරය පිළිබඳව දැනගත්තා, පටිසේවණිය පිළිබඳ දැනගත්තා. ඊළඟ කාරණාව ඉවසීම. කතමේජ වික්කවේ ආසම අදිවාසනා පහතබ්බා. මහණී මේ ඉවසීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව කියන්නේ මොකද්ද? ඉද වික්කවේ වික්ක පටිසංකා යෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්නස්ත jigacchāye pipāsāye dansamakata vātātapa sirinsapa sampassānā දුරුත්තානං දුරාග්තානං වචනපතානං uppannānaං sāririkānaං vේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති යං හිස්ස භික්කවේ අනදිවාසයතෝ uppajjeයං ආසවා විගත පරිලාහ අදිවාසතෝ එවං තේ ආසවා විගත පරිලාහන හොಂತಿ එතකොට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේක මේ කරුණු ටික ඉවසන්නේ නැතිනම් ආශ්‍රව වැඩෙනවා. ඉවසනකොට ආශ්‍රව උපදින්නේ නැහැ. දැන් මෙතනත් පදනම යෝනිසෝ වශයෙන් වෙන්නට ඕනේ. ඉද බික්කවේ බික්කු ප්‍රතිසංඛා යෝනිසෝ කමෝ හෝති. නුවණින් යුක්තව. මොකද මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකළ දැනගෙනයි කරන්නේ. එහෙම නැතුවත් කෙනෙකුට ඉවසන්න පුළුවන්. දැඩි බව තියෙන කෙනාට. අන්න මේ ඉවසීම කියන එක. ඒ වගේම සීතල උණුසුම බඩගින්න පිපාසාව මැසි මදුරු වදුරු ඒ වගේම විවිධාකාර දුර්වචන අකමැති වචන දුක්ඛාරික ශාරීරික වේදනා තීර වූ කටක වූ ශාරීරිය අත්හරින තරම් වේදනා සමහර අය ඉන්නවා ඉවසන්න පුළුවන් හැබැයි ඒක යෝනිසෝ වෙන්නට ඕනේ ඒක නුවණින් යුක්ත වෙන්නට ඕනේ අන්න එතන තමයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එහෙනම් මෙන්න දැන් මේ දේවල් බලෙන් ගිහිල්ලා අරගෙන කරන්න නෙමෙයි. ලැබෙන අවස්ථාවේදී දැන් මේ ලැබෙන දේවල් දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන හැම එකම ප්‍රත්‍යක්ෂයත් එක්ක යන දෙයක්. දැන් අපි ගත්තොත් අරහත්ත්වයට දක්වා පුරුදු කරනකොට සක්කාදිටිය දුරු වුණාම කාමරාගය එනවා ඒක තුනී වුණාම කාමරාගය දුරු වෙනවා අනාගාම වෙනවා ඊළඟට රූපරාග පළවෙනි ධ්‍යානෙ නම් ඒ ලැබෙන දේවල් අර්ථන දුරු වෙද්දී ලැබෙනවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි හතරවෙනි රූපාවචර අරූපාවචර මෙන්න මේ වගේ ඊළඟට ඔක්කොම පිහිටීම දුරු වෙනවා ඒක මහා නිදාන සුත්‍ර ලස්සනට පැහැදිලි කරනවා එතකොට මේ Tamanට ලැබෙන දේවල් බලෙන් ගිහිල්ලා කරන එකක් නෙමෙයි බලෙන් යනවා කියන්නේ කල්පනාව නැත්තම් බර මගහැරීම කියන කාරණාවට ඒක අදාළයි. සීතල එන තැනදී මේ සීතල කියන්නේ මොකද්ද කියලා ආශ්‍රව නොවැඩෙන විදිහට ආශ්‍රව දුර වෙන විදිහටයි ඉවසීම තියෙන්න ඕනේ. සමහර අය දැඩිකමින් ඉවසනවා. උණුසුම ලැබෙන විට ඒ උෂ්ණය ආශ්‍රව දුර වෙන විදිහට ඉවසන්නට ඕනේ. දැන් සමහර අය කියනවා නේද ලෙඩ වුණාම දුක්ඛක් ඇති වුනහම ඊළඟට මොන හෝ දෙයක් වුනහම ඉවසන්ඩෝක ඉවසන්ඩේ. එතකොට මේ ඒ ඉවසනවා කියන කාරණාවෙදි බලන්නට ඕනේ ඒ ඉවසීම ආශ්‍රව වැඩෙන එකක්ද ආශ්‍රවන වැඩෙන එකක්ද සමහර අය ඉන්නවා තද කාගෙන ඉන්නවා නමුත් ආධ්‍යාත්මයේ පටිගියත් ඇදිලා නමුත් අවිජ්ජාශ්‍රව භවශ්‍රව කොහොමද තියෙනවා සමහර අයට බණිනවා බණිනවා කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ එතන ආශ්‍රව දුර වෙනවා නෙමෙයි දැන් තරහ ඇති නොවුනත් ඒ අවිජ්ජාස්ත්‍ර භවස්ත්‍රව තියෙනවනේ. කෙනෙක් ඇතුලෙන් තරහගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඇතුලෙන් තරහ නොගෙන ඉන්න පුළුවන්. ඒ දෙකම ඉවසීම කියලා ගන්න පුළුවන් ලෝකෙකට. තරහ ගෙන හිටියොත් එතන ආධ්‍යාත්මික කොහොමත් අකුසලයක් සිදු වෙනවා ආශ්‍රවත් වැඩෙනවා. තරහ නොගෙන හිටියත් ඒත් මේ අවිජ්ජාස්ත්‍ර භවස්ත්‍ර වැඩෙනවා. කාමාශ්‍රව කාමාශ්‍රව කියන්නේ දැන් මේ අපි මේවා ආශ්‍රවයට කතා කරන අපිට මේ ඇති දේවල් කියලා නිසින් මේ ඇති නෙමෙයි මේ ඉඩ මේ ප්‍රවැත්මට යොමු වෙච්ච ස්වභාවය මෙන්න මේ දේ එයාගේ වැඩෙනවා ඒ අපි සාමාන්‍යයෙන් ලෝකයේ දකින ඉවසීමත් එක්ක බුදුරන් වහන්සේ යෝනිසෝ වශයෙන් ඉවසන්න කියන තැනදී ඒ ඉවසීමේදී ආශ්‍රව නිසා හටගන්නේ ආසවා විගති පරිලාහ අදිවාසන ඒවංශිත ආසවා විගති පරිලාහන්න හොන්ති. අන්න ආශ්‍රව නිසා හටගන්න විගත පරිලාහයට ඉඩ දෙන්නට ඕනේ. එහෙමනම් මේ ආශ්‍රව කියන්නේ මොකද්ද? මෙතන ආශ්‍රව වැඩෙන්නේ කොහොමද? දැන් මේ හතම විග්‍රහ කරන තැනදී ඒ හතෙන් පොදු කාරණාව තමයි මේ ආශ්‍රව. කාම භව අවිජ්ජා කියන ආශ්‍රව. එහෙනම් කාම භව අවිජ්ජා කියන ආශ්‍රව දුරු වෙන ඒක නොවැඩෙන වැඩපිළිවෙලක තමයි මේ ප්‍රතිපදා හතම තියෙන්නේ. එකයි යෝනිසෝ වශයෙන් මෙනෙහි කළ යුත්තේ සහ නොමේ මෙනෙහි නොකළ යුත්තේ දැනගෙන දෙකගෙන කරන වැඩපිළිවෙලත් එක්ක තියෙන්නේ. ඔන්න එහෙනම් ඉවසන්න සීතල උණුසුම වචනපත ඒ වගේම දුක් ශාරීරික දුක් වේදනා බැසි මధుර උවදුරු මේවා එන තැනදී අපට මේ හැම දෙයක්ම ලැබෙන්නේ තමන්ගේ වර්තමානයේ කියලා ගත්ත මේ ලෝකයේ ප්‍රත්‍යක්ෂ වෙන මේ දුකක් එක්ක ආයතනයක් එක්ක සකස් වෙච්ච දෙයක් එක්ක පංචපාදනස්කන්ධ ක්‍රියාවලියකට එහෙනම් මේ පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය යෝනිසෝ වශයෙන් දැක ගන්නට ඕනේ ආසුර ප්‍රහාණය වෙන විදිහට දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන යොමු වීමෙන් තමයි අවිජ්ජාශ්‍රය ප්‍රහාණය වෙන්නේ. එහෙම දකින තැනදී පංචීපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ විදිහේ පෙනගොලියක් වගේ දීබබුලක් වගේ මිරිගාවක් වගේ කිසල් ගසක අරටුවක් හොයනවා වගේ මායාවක් වගේ කියලා දකිනකොට තමයි පැවැත්මකට යොමු වෙන ගතිය අඩු වෙන්නේ. ඒ දෙක අඩු වෙන තැනදී කාමයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒකත් දෙදෙන්නේ නැහැ. එතකොට එනම් අවිජ්ජාශ්‍රව භවශ්‍රව කාමාශ්‍රව දුර වෙන ප්‍රතිපදාවකට යමුනහම ඒ ආශ්‍රව පාදක කරගෙන හටගත් අර අපහසුතාවය දුරු වෙනවා. දැන් කයට වේදනාවක් එන තැනදී මගේ කයටනේ වේදනාව එන්නේ. එතකොටනේ මට ගැටීම අසහනය තියෙන්නේ. මේ නුවණ එන තැනදී මගේ කයට වේදනාවක් එනවා මගේ මගේ මට බනිනවා මගේ මම මට ඉබසී මේ සීතල ලැබෙනවා කියන මෙන්න මේ කාරණාව යෙදෙන්න විදිහක් නැහැ මේ නුවණ එනකොට අන්න ආශ්‍රව පාදක කරගෙන හටගන්න දේ තමයි මේ විගත පරිලාහය. එතකොට ආශ්‍රව හට නොගන්න විදිහට යෝනිසෝ වශයෙන් මේකට මුහුණ දෙනකොට අර මට ලැබෙන්න තියෙන මට ලැබෙන මේ සීතල උණුසුම එපා හෝ හොඳ දේ හෝ කියලා ඒක යෙදෙන්නේ නැහැ. අන්න එතකොට එතන ඉවසීමක් තියෙන්නේ හැබැයි නෝනින් යුක්තව. අර ආශ්‍රව පදනම් කරගෙන කෙලෙස් හටගන්නේ නැහැ. එතකොට ඉවසනවා කියලා කියන්නේ ඇලෙන ගැටෙන දෙක දුර වෙනවා. ප්‍රතික්‍රියාවක් නැහැ. අසහනයක් නැහැ. හැබැයි ඉවසීම නුවණින් යුක්ත වෙන්නට ඕනේ. කෙනෙකුට ඉවසන්න පුළුවන් ඇලෙන්න ගැටෙන්න නැතුව ප්‍රතික්‍රියාව නැතුව හැබැයි ආශ්‍රව දුරු නොවන විදිහට. නමුත් ආශ්‍රව දුරු වෙන විදිහේ ඉවසීම තමයි අදිවාසනා පහතබ්බා කියන එකට බුදුරන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ. දැන් හතරක් විග්‍රහ කරලා පෙන්වනවා මේ ආශ්‍රව දුරු වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණාව විග්‍රහ කරලා පෙන්නනවා කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කොහොමද මේ මගහැරීමෙන් ආශ්‍රව දුරු වෙනවා කියලා කියන්නේ ඉද බික්වේ බික්කු පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං පරිවජ්ජේති දැන් මේකත් කියන්නේ යෝනිසෝ වශයෙන් නුවණින් යුක්තව කවුද මග හරින්න කියන්නේ ඡණ්ඩ හස්ති ඒ වගේම ඡණ්ඩ අස්සය දරුණු ගෝණු ගොන්නු ඒ වගේම විවිධාකාරයේ සත්තු ඒ වගේම විවිධ කටු ලැබවල් ප්‍රපහතවල් ඊළඟට අගෝචර දඟතා රූපේ අනාසනීය නිසින්නඟතා රූපේ අගෝචරේ චරන්තඟතා රූපේ පාපකේ මිත්තේ අගෝචර තැන් අගෝචර අය පෞවිත මිතුරන් මෙන්න මේ කාරණා අන්න සෝතංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ ඔකප්පේයුං සෝතංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංකායනුසෝ පරිවජ්ජේති යං හිස බික්කේ අපරිවජ්ජේතු uppajjyo uppajjyo ආසෝ ආයුගති පරිලාහ පරිවජ්ජේතු එවං සති ආසෝ ආයුගති පරිලාහ නොහොಂತಿ මේවා මඟ නොහැරියොත් ආශ්‍රය වැඩෙනවා. මඟ හැරියොත් ආශ්‍රය වැඩෙන්නේ නැහැ. හැබැයි නුවණින් යුක්තව. දැන් මෙතනක ගොඩක් තේරුම් ගන්න වෙනවා. අලි ඇත්තු, දරුණු සත්තු, ඒ වගේම ප්‍රපහත, භයානක ප්‍රපහත, කටුල හැබවල්, පවිතු මිතුරන්, අගෝචර තැන් මෙන්න මේක මග හරින්න කියන කොහොමත් මේක මග හැරිය යුතු කරුණු මේ සියල්ලක්ම ඒ මග හැරීමේදී අපට යම් අකටයුත්තක් වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. කියන්නේ මට අකටයුත්තක් වෙන්න ඉඩ තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. අපි මොන ක්‍රමයකට හරි මග හරිනකොට. ඒක අපි කළ යුතුයි. නැත්තම් අපට අකටයුත්තක් සත් දරුණු සත්තු ආවම අපට මරණ මරණාසන්න දුකක් නැත්තම් විවිධ කටුල හැබවලට ගියාම වේදනාකාරී දේවල් ප්‍රපහතවලට වැටුනහම පාප මිත්‍රය ඇසුරු කරාම ඇසුරුණු කළ යුතු තැන්වල සිටිනකොට අපට විවිධාකාර අකටයුතුකම් වෙනවා. ඒතකොට මේ අකටයුතුකම් වළක්වන්න අපි කොහොමත් ඒවා මඟ හරින්නට ඕනේ. දැන් මෙතන මේ විග්‍රහ කරන දේවල් අපි කොහොමත් කළ යුතු දේවල්. කොයි විදිහකට හරි කරන්නට ඕන. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන ආකාරයට කරන තැනදී වෙනසක් තියෙනවා ආශ්‍රව දුරු වෙන්නට ඕන. යෝනිසෝ වශයෙන් කරනකොට. අන්න එකයි වෙනස. එතකොට දැන් මෙතනදී අපට යම් කිසි දෙයක් මේ වගේ දෙයක් එනකොට දැන් අපිට මූණ දීලා නෙමෙයිනේ මේකට කරන්න කියන්නේ. දැන් අපි තුමු කෙනෙක් මූණ දෙලා මූණ දෙන අවස්ථාවේදී ඊට අදාළව අපි ඒක කරන්නට ඕන. සමහර ලාවට අපි වැටුනොත් එහෙම කටුල හැවක ගිහිල්ලා මොකක් හෝ යෑමට සිදුවෙච්ච අවස්ථාවක වේදනාව ඉවසීමෙන් ප්‍රහාණය කරන්නට ඕනේ. ඒක නොවනින් යුක්තව. එතකොට අපට සත්‍යක් භයාවන් හතේ දකිපු තැනදී අපට බය බීතිය හට ගන්නවනේ ඒක සංවරයත් එක්ක යන්නට ඕනේ සංවර කිරීමේදී දැන් මෙතනදී අපි මග හරින්න මෙතන කියන්නේ මග හරින්න කියලා මග හරින්න කියන්නේ ඒකට යොමු වෙන්න එපා කියන එක යොමුනොත් යොමු වුණොත් එතනදී අන්න අපේ ජීවිතේ වැරදි පැති නැත්නම් අපට අකටයුතුකම් ලැබෙනවා. එතකොට අපි බලන්නට ඕන එහෙනම් දැන් මේක ඇත්තටම අපි හිතමු මේ වගේ දේවල් ඉදින්නේ අපි කොහේ හරි යන තැනකදී කොහේ හරි ස්ථානයකට යනකොට නැත්නම් අපි හිතමු අපේ ළඟ ළඟ ඉන්න අයගේ මේ සිදුවෙන ක්‍රියා මේ මේ ආශ්‍රය කිරීමේදී මෙන්න මේවත් එක තමයි මේ කාරණාව තියෙන්නේ. අපි දන්නවනම් ඒ කරුණ සිදුවෙන තැනදී මේ වගේ දෙයක් වෙනවා කියලා අන්න මග හැරලා යනවා. මේක යෝනිසෝ වශයෙන් වෙනකොට එයාට මේ දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥාන තන් ආශ්‍රව නොවැඩෙන්නේ නැති වෙන විදිහට බය ඒ වගේම තැති ගැනීම අකමැත්ත දැන් මේ හැම එකකින් මෙන්න ඒ කාරණාවනේ ඇත්තට මේ ජීවිත ජීවිත පැවැත්ම තියෙද්දි ජීවිත පැවැත්ම සිදු වෙනකොට අපට ගෝචර වෙන්න මේ කාරණා පිළිබඳව අපි එන්න තියෙන දේ පිළිබඳව අපි යොමු වෙන්න තියෙන දේ පිළිබඳව දැන් නුවණින් යුක්තව මගහැරීම පිළිබඳවයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතකොට නුවණින් යුක්තව මගහැරීම පිළිබඳව තේරුම් ගන්නකොට අපට කොහොමත් ඒක පාදක කරගෙන හට ගන්න ආශ්‍රය වෙන්නේ නැහැ. ඒකයි මගහැරීමෙන් කියන්නේ. ඒක පාදක කරගෙන උපදින ආශ්‍රවයන් එන්නේ නැහැ. මොකද ඒක පාදක කරගන්න ගිය තැනදී අනාශ්‍රවයන් එනවා නැත්නම් විවිධ අකටයුතුකම් එනවා. හැබැයි එතනදී අපට සංවරයෙන් අධිවාසනයෙන් ප්‍රහාණය කරන ප්‍රතිපදාවකට යොමු වෙන්න පුළුවන්. ඒක ඒකට අදාළව. මොකද මග හරින්න යෙදෙන තැනදී අපි යන්නේ ඒ කාරණාව සිදු නොකර ඉන්නවා. හැබැයි සිදු නොකර ඉන්නේ නුවණින් යුක්ත. අර කාරණාවක් දන්නවා. දැන් පරිභෝගයේදී පරිභෝගයක් දන්නවා. සංවරයේදී සංවරයක් දන්නවා. ඉවසීමේදී ඉවසීම ගැනත් දන්නවා. ඒ ලෝකයේ තියෙන ප්‍රතිපදාවදිත් එක දන්නවා. ඒ වගේම දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට යාට මොනවා හෝ දෙයකට සත් මේ මොකක් හෝ තැනකට අකටයුතු දෙයක් ලැබෙන තැනකට යන්න වෙනවා. යන්න අවස්ථාවක් එනකොට අන්න මග හරින්න වෙනවා. ඒ මග හැරීමේදී යා වර්තමානයේ තුල තමන් ඒක මගහරින්නේ ඇයි කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළින් දැනගන්නට වෙනවා. නුවණින් යුක්තව දැනගන්නට වෙනවා. අන්න මෙනෙහි කළ යුතු දේ එයා ඒ අවස්ථානුකූලව මෙනෙහි කරනවා. එතකොට මේ අවස්ථානුකූලව මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනකොට ඒක ලැබෙන තැනදී යම්කිසි ආශ්‍රවයක් උපදිනවද? අනේ ලැබෙන තැනදී අන්න ඒක එන්නේ නැහැ. ඒක ලැබෙන තැනදී යම් කිසි ආශ්‍රයක් උපදිනවද? අන්න ඒ කාරණා එන්නේ නැහැ. හැබැයි ලැබෙන අවස්ථාවේදී ආ ඉන්ද්‍රිය සංවරයේ හරි අදිවාසනයේ හරි කියන කාරණාවත් එක්ක ඒ ආශ්‍රය ප්‍රහාණය වීමට යමු වෙන්නට ඕන. එතකොට අපට මේක හිතමු දැන් අපට මනසට කල්පනා වෙන දෙයක්, හිතෙන දෙයක්, කවුරුහරි කියපු කාරණාවක් එක්ක. එතකොට අපි නුවණින් මේ කාරණාව දකිනකොට අදාළ කළ යුතු කාරණාව දකිනකොට මේකේ අසාරත්වය මේකේ තියෙන ප්‍රශ්නේ මේ සියල්ලක්ම නුවණින් යුක්තවම යාට හම් වෙනකොට කොහොමද යාට මේකේ අසාරත්වයක් මේකේ අනවශ්‍ය බවක් හම් වෙන්නේ ඒක කරා යොමු වීම අවශ්‍යතාවයක් කොහොමද ලැබෙන්නේ නැහැ. අපිට ඒ කරුණ මුල් කරගෙනත් ඒකේ ආදීනව හම්බ වෙනවා. ඒ වගේම අපිට ඒක එක්ක ඇහෙන්න ලැබිච්ච දෙයක් නමුත් නැත්නම් අපිට දකින්න ලැබිච්ච දෙයක් අපිට මෑත අපට සත්තු මේ ඡණ්ඩ සත්තු ඉන්නවා කියලා දකි අහන්න ලැබෙනවා නැත්නම් පේන්න ඉන්නවා. ඊළඟට අපි දැන් එතනින් යන්න ඕන උනාට අපි ගියොත් මෙහෙම සිදු වෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපේ අවශ්‍යතාවයකට යොමු විය යුතු දෙයක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි ඒක අතහරින එක අන්න ඒ පරිභෝගයෙන් එතෙන්ද යොමු වීමෙන් සිදුවෙන ආශ්‍රවේ දුරු එන්නේ නැහැ. මොකද එතෙන් යමුනහම නේ ආශ්‍රව වෙන්න තියෙන්නේ. හැබැයි ඒ කාරණාව කල්පනා කරනකොට අපි නුවණින් යුක්තව අපි සාමාන්‍ය නුවණකටත් එහා ගිහිල්ලා අපිට මේ හේතුඵල ධම කියන කාරණාවට යමු වුණාට පස්සේ කොහොමත් අරක මග හැරීමකටමයි යමු වෙන්නේ. එතකොට එනංගේ ජීවිත පැවැත්මේදී ඒ ජීවිත පැවැත්ම සිදු වෙන අවස්ථාවේදී මෙන්න මේ ආශ්‍රවයන් නොවැඩෙන වෙන නොවැඩෙන විදිහකට ඒ කල්පනාව ඇති කරගන්නට ඕනේ. නැත්නම් බය ඇති ගැනීමක් මෙන්න මේවට ඉඩ දෙන්න බෑ. මේවට ඉඩ දෙනකොට අන්න ආශ්‍රව වැඩෙනවා. ඒකකට එන්නේ නැති වෙන්න කල්පනාව තියෙන්න ඕනේ. එතනත් මේ දුක්ඛේ ඥානය, සමුදය නිරෝධී මග්ගේ ඥානය, ඉදිරියේදී පැවැත්ම පිළිබඳව තියෙන යොමු වෙච්ච ගතිය මෙන්න මේ සියල්ලක්ම අඩු වෙන්න නැති වෙන්නට ඕනේ. ඒ මෙනෙහි කරන ස්වභාවයත් එක්ක Tamante ගෝචර වෙච්ච කාරණාවත් එක්ක. ඊළඟ ආසුර ප්‍රහාණින කාරණා තමයි දැන් පහක් විග්‍රහ කරා බුදුරන් වහන්සේ ඒ ආසුර ප්‍රහාණින ආකාරය පෙන්නපු හයවෙනි කාරණාව කතමේච වික්ඛේ ආසවා විනෝදනා පහසබ්බා මහණෙනි මොකද්ද මේ දුරු කිරීමේ අරක මගහැරීමේ ඊළඟ දුරු කිරීමේ දුරු කිරීමෙන් ආසුර ප්‍රහාණය කරන්නේ කොහොමද ඉදමික්කේ වික්කු පටිසංකා යෝනිසෝ uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභාවං ගමේති uppannam ව්‍යාපාද විතක්කං ඒ වගේම විහිංසා විතක්කං මෙන්න මේ කාරණා නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභාවං ගමේති යං හිස්ස වික්කවේ අවිනෝදයතෝ uppajjeyyung ආසවා විගත පරිලාහා විනෝදයතු ඒවාසති ආසවා විගත පරිලාහා නොහොಂತಿ අපේ ජීවිතය ගත කරනකොට අපිට දර්ශනීයෙන් සවිසුද්ධ වෙච්ච කෙනා වෙන්න පුළුවන් අනිත් කෙනෙක් වෙන්නත් පුළුවන් කාමයන් එක්ක දැන් අපි හැමෝටම ප්‍රශ්නේ තියෙන්නේ කාමයට එක්ක එතකොට අව්‍යාපාද අවිහිංසා කාම කියන සංකල්ප එක්කමයි තියෙන්නේ කොහොමත් මේ කාරණාව අපේ ජීවිතයේ අකුසල් වලට යොමු වෙන අකටයුතුකමක් අපට අවඩක් සිදුවෙන මෙනෙහි කිල්ල තමයි ඒ විතරක ඒතර මේක නුවණින් යුක්තව අපි මේකට යොමු වෙන තැනදී අපට ආවට පස්සේ යම් විතරකයක් විහිංසා විතරකයක් එහෙම නැත්නම් කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් මෙන්න මේක නුවණින් යුක්තව දැකලා ප්‍රහාණය කරන්න ඕනේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් කාමයක් කෙනකොට ඒකේ පටික්කුලය දැකලා ඒකත් එක්ක කාමයේ දුරු කරන්න පුළුවන් තරහ ව්‍යාපාද විහිංසා එන තැනදී මෛත්‍රිය කරුණාව පාදක කරගෙන දුරු කරන්න පුළුවන්. එතකොට ඒක මුල් කරගෙන ඒ අර ඒ දුරු කිරීමේදී කාමය කියන පාදක කරගත්ත හටගත්තේ පැවැත්මට අදාළ අකුසලිය ගොඩ නැගෙන්නේ නැහැ. ඒක තමයි අපි සාමාන්‍ය මූලිකවම ලැබෙන කරන ප්‍රතිපදාව වෙන්නේ. ඊළඟට යෝනිසෝ වශයෙන් අපි නෝනින් යුක්තව ආශ්‍රව කියනකොට කාම භව අවිජ්ජා කියන මේ සියලු ආශ්‍රවයන් දුරු වෙන විදිහට මොකද කාමාශ්‍රව කියන කාරණාවට මේ අවිජ්ජා භව කියන එක තමයි මූලික පදනම මේ කාම ආශ්‍රවයන් හටගන්න අවශ්‍ය වෙන විදිහ අවිද්‍යා භව මේ ආශ්‍රව කියන එක දුරු වෙනකොට කාමාශ්‍රවයන් යෙදෙන්නේ නැහැ මොකද අනාගාමී කෙනාට අන්න ඒක ප්‍රහාණය වෙනවා නමුත් අවිද්‍යා භව ආශ්‍රව තියෙනවා එතකොට පුතඥ කෙනාට කාමයන් දුරු කරා කියලා කාම ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. අවිජ්ජා භව කියන ආශ්‍රව දුරු වෙන්නේත් නැහැ. මොකද ආශ්‍රවයන් කියන්නේ මේ හටගන්න පැවැත්ම සිදු වෙන්න අවකාශයේ ඉඩ කඩ තියෙනවා. මොකද ඒහි සත්‍ය දැකලා නැහැ. බලෙන් කාමයන් ඇති නොවන විදිහට මානසිකාර කිරීමක් විතරයි තියෙන්නේ. අන්න සත්‍ය දකිනකොට දුරු කරන්න ඕනේ. එතකොට දැන් මේ සම්පූර්ණ සත්‍ය දැකීමක් ගැනම නෙමෙයි මේ ජීවිත ප්‍රවැත්මනේ කියන්නේ සම්පූර්ණ සත්‍ය දකිනකොට ඒකට කියන්න ඕනේ සංවරයෙන් ඉවසීමෙන් අදිවාසනයෙන් පරිවර්ජණයෙන් විනෝදනයෙන් කියලා කියන්නට ඕනේ ඒකට කියන්න තියෙන්නේ භාවනාවෙන් විතරයි මොකද එතකොට බොජ්ජංග වැඩිලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වීමට මෙම වෙනවා මේ ඒ නුවණින් අදාළව කල්පනා කරනකොට එතකොට මේ ජීවිත පැවැත්මේදී නුවණින් යුක්තව මේ කල්පනා කරන තැනදී සම්පූර්ණයෙන් අර භාවනා කරනවා වගේ ප්‍රහාණය වෙනවා නෙමෙයි. එයාට ඒක එනකොට දැන් අපි ඒකට ඇලිලා ගිජු වෙලා ඒකත් එක්කනේ වාසය කරන්නේ. එහෙනම් අර නුවණ එන තැනදී නුවණින් යුක්තව මේක දුරු කරන තැනදී මේක මේක නුවණින් යුක්තව හේතුඵල ධර්මත් එක්ක කල්පනා කරනවා. කල්පනා කිරීලා කියා කියලා සම්පූර්ණයෙන් මේක දුරු වෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණයෙන් දුර වෙලා ආදි විද්‍යාවේ මුති සාක්ෂාත් වුණාට අර ඒක පාදක කරගෙන හටගත් කාම විතරකේ ව්‍යාපාද විහිංසා මේක දුර වෙලා යනවා. ඒ ඒක පාදක තියෙන අවිද්‍යාවත් එක්ක ලැබිච්ච ආශ්‍රවයත් එක්ක ලැබිච්ච ඒ පරිණාමය දුර වෙලා යනවා. බුදුරණවහන්සේ වෙනවා දෙනවා ජටිල සූත්‍රයේදී ප්‍රඥාවන්ත කෙනාගේ ස්වභාවය දැනගන්න පුළුවන් ප්‍රශ්නයකදී. ප්‍රශ්නය කර්බුදයක් කියන තැනදී එයා ඒක හා එකතු වෙන්නේ නැහැ. අන්න දැන් නුවණින් යුක්තව කටයුතු කරනකොට මේ ජීවිත පැවැත්මේදී Tamanට එන දේවල් ලැබෙනවා. අන්න නුවණ පාදක කරගෙන ඒකේ තියෙන අසාරය අවඩ දැකලා අන්න දුරු කරනවා. එතකොට ඒක යා ඒ අවස්ථානුකූලව කරන එක. මේ හැම ප්‍රහාණය වීමක්ම එහෙම කරන්නේ. මොකද ඒක අපේ ජීවිත පැවැත්මත් එක්ක තියෙන. යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම අහපු සැනින් මේක නෑ සුසීම සවන්නාසීලා හැමදාම ආරචීරේ සමස ගතට පස්සේ අහපු සැනින් එනවනම් එතකොට අය අනිත් දේවල් ගැන කතා කරන්න දෙයක් නෑ. එතකොට සම්පූර්ණයෙන් නෝන ඒකට යොමු වෙලා සත්‍ය දැකලා බාහිර ලෝකෙක එකතු වීමක් සිදු වෙන්නේ නෑ. නිවෙනවා. දැන් ජීවිත පැවැත්ම සිදු වෙන තැනදී අන්න අපි කටයුතු කරනකොට මෙන්න මේ ලැබෙන දේවල් වලට අපි කොහොමද කටයුතු කරන්නේ? තරහ එන දේවල්, රාගය එන දේවල් මේවා එනකොට අන්න අපි නුවණ යොමු කරාම එක පැත්තක් තියෙන අපේ ලෝකයේ නුවණින් මේකේ අසාරත් තියෙන එක. අනිත් පැත්ත තියෙනවා මේක ආවේ කොහොමද කියලා කල්පනා කරන එක. අන්න එතකොට අවිද්‍යාව කියන කාරණා, භවය කියන කාරණා, කාමයේ කියන කාරණා මෙන්න මේක ලැබිච්ච ආකාරයත් එක්ක නුවණින් කල්පනා කරනකොට අර කාම ව්‍යාපාද විහිංසා කියන කාරණාව දුරු වෙනවා. ඒක තමයි විනෝදණයෙන් ආශ්‍රය ප්‍රහාණය වෙන්නේ. එතකොට දුරු කිරීමත් එක්ක අර ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතයේ පැවැත්මෙදී මේ ආශ්‍රව වලට ඉඩ නොදී පැවැත්ම ඉදිරියට යනවා. ඒක තමයි 6 වෙනි කාරණාව. දැන් විග්‍රහ කරලා පෙන්නවා ආශ්‍රව ප්‍රහාණය වෙන්න ප්‍රහාණය කළ යුතු තමන්ගේ ජීවිත පැවැත්මත් එක්ක සිදු වෙනකොට මේ නුවණින් යුක්තව කටයුතු කරන තැනදී මේ ආශ්‍රයයන් ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳව. ඊළඟ කාරණාව තමයි භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය. භාවනාවෙන් කියලා කියන්නේ භාවිතා කිරීමෙන්නේ භාවිතා කියන්නේ පුරුදු කිරීමෙන්නේ. කතමේච බික්කේ ආසවා භාවනා පහතබ්බා. කොහොමද භාවනාවෙන් ආශ්‍රිත ප්‍රහාණය. දැන් මේ කාරණාව අපි තේරුම් ගන්න පුළුවන් තවත් සූත්‍ර ඇසුරු කරගෙන සමාධි භාවනා සූත්‍රය අංගුත්තර නිකාය දෙකේ තියෙනවා. භාවනා හතරක්. ඒ හතරවෙනි තමයි ආසවක්ඛය පිණිස පවතින භාවනාව විග්‍රහ කරන්නේ. අනිත් භාවනා හතර ඒ ඒ අදාළ දේවල් වලටයි තියෙන්නේ. පළවෙනි එක දිට දමසුක්ඛ විහරණය පිණිස පවතින ධ්‍යාන හතර. ඥාන දර්ශනයන් දිබ්බචක්කවාදී ඒ විවිධ ඥාන දර්ශනයන් පිණිස ආලෝක සංඥා සති සම්පජන්නේ පිණිස සිහියෙන් කටයුතු කිරීම. ඒතර ඒ ටික ඒ අදාළ සමාධි සඳහා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආසවක්ඛය පිණිස විග්‍රහ කරන භාවනාව විග්‍රහ කරන්නේ පංචීපාස්කන්ධය ඔදේවයි දැකීම. උපදේශ සූත්‍රය ගත්තාම ඥානතෝ පස්සතෝ කියලා එතන විග්‍රහ කරනවා පංචීපාස්කන්ධය ඔදේවයි දැකීම. මෙතන යෝනිසෝ මනසිකාරය. එතකොට මෙන්න මෙතනදී භාවනාව ගැන විග්‍රහ කරනවා ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි පළවෙනි එක දැන් අද අපට ගොඩාක් වෙලාවට අපේ තියෙන කෝණයක් තියෙනවා මේ ලෝකයේ දෙයක් කරගෙන කියන්නේ ලෝකේ තියෙනවා තියෙන ලෝකයේ අපි අයින් වෙන්න අපට ධර්මයේ තියෙනවා අපි මේක එපා කියලා අරක ගන්න ඕනේ. එතකොටයි අපි නිවන් දකින්නේ කියලා අපි තුල තියෙනවද කෝණයක්. බුදුරන් වහන්සේගේ ධර්ම එහෙම එකක් නෙමෙයි. තියෙන දේ අයින් කරලා ධර්මයේ කරන දෙයක් ගන්න එකක් නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අපට මේ ලැබිච්ච ලෝකයේ සත්‍ය හොයනකොට ඒකම අර මුලින් විග්‍රහ කරගෙන අපට වර්තමානයක් කියලා දෙයක් තියෙනවා මේ වර්තමානයේ කියලා අපට ලෝකේ ගෝචර වීමක් තියෙනවා මෙන්න මේ ගෝචර වීමේ සත්‍ය සත්‍ය හෙවීමම කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු ධහමේ ලැබී ධර්මයේ ලැබීම. නැතුව මේක අයින් කරලා එක ගන්නව නෙමෙයි. දැන් අපිට බොජ්ජංග කියලා මතක් වෙනකොට ඉද්ධිපාද ඒ වගේ මේ සත්‍ය බෝධිපාක්ෂි ධර්ම මතක් වෙනකොට අපට එන්නේ මොකද්ද? අපි 아무තු දේවල් ඇති කරගන්නවා. අපි අලුත් දෙයක් ගන්නවා. තියෙන දේ අයින් කරලා අලුත් දේ ගන්නවා. අපට එන්නේ ඒ කෝණි. නමුත් සත්‍ය දැකීම තුළදී ගොඩනැගෙන පරිසරය මේ. දැන් බලමු එහෙනම් මේ බොජ්ජංග ධර්ම භාවිතා වෙනකොට කොහොමද මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? සති සම්බොජ්ජංගේ. ඉද වික්කවේ වික්කු පටිසංකායවනු සති සම්බොජ්ජංගම් භාවේ. ඔන්න නුවණින් යුක්තව සති සම්බොජ්ජංගේ භාවිතා වෙනවා විවේකයේ ඇසුරු කරගෙන විරාගී නොයලීම, නිරෝධයේ ඕස්සග්ග පරිණාමය නිවනට යොමු කර ඉච්ඡිතින් යුක්ත ඔන්න ප්‍රතිසම්බොජ්ජංගය මෙන්න මේ විදිහටයි භාවිතා වෙන්නේ. එතකොට මේ මේක දැන් භාවනාව. දැන් කලින් විග්‍රහ කරපු වගේ තියෙන්නේ සංවරය, ඉවසීම, මගහැරීම, විනෝදනය, අන්නේ කාරණා, පටිසේවණය. දැන් මෙතන භාවනාව. ඒතර භාවනාව කියනකොට පැත්තකට වෙලා අපි ඒකටම යොමු කරලා ඒකම අල්ලගෙන ඒ තුලම වාසය කිරීම. එතකොට සතිය ඔන්න ඉතින් සතිය බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ මොකද සතිය සතියෙන් තමයි අපි අපට යමක් තේරුම් ගන්න නැත්නම් සත්‍ය දැකීමට යමකට යොමු වීමට උපකාරන ප්‍රධාන වංගී සතිය සිහිය. ඔන්න සිහිය පිහිටවන. මොකටද සිහිය පිහිටවන්නේ? නිකං සිහියක් නෙමෙයි. සති සම්බොජ්ජංගය. බොජ්ජංගයක්. බොජ්ජංගය කියන්නේ මොකක්ද? අවබෝධයට උපකාරණ අංගයක් සිහිය. සිහිය පිහිටීමම නෙමෙයි. අවබෝධයට උපකාරණ අංගයක් විදියටයි සිහිය තියෙන්නට ඕනේ. අන්න ඒක විවේකයේ Nirodhiya Vasagya මෙන්න මේක අසුරු කරගන්න. ඒ සතිය. එහෙනම් ඒ සතිය පිහිටවීම යොමුවන්නේ මොකක්ද අවබෝධය? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඔකයි අවබෝධය. මේ අවබෝධයටයි සිහිය පිහිටවන්නේ. ඔන්න සතිය මේ අවබෝධයට පිහිටුවට පස්සේ පටිසංකා යෝනිසෝ ධම්මොච්චේ සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ සතිය පිහිටවා ගත්තේ සතිය පිහිටවුනේ අවබෝධයට. කොමකටද දුක පිරිසිදු හොයන්නේ? සම්මුදේ ප්‍රහාණය වීමට, නිරෝධයේ සාක්ෂාත්නේ මඟ වැඩිවීමට කියන මේ කරුණටයි සිහිය ආවේ. වෙන දෙයකට දැන් මේ සිහිය එනකොටම එහෙනම් සිහිය යමුනේ මේ කරුණට නම් ඒ කරුණ යමු වෙන්නට ඕනේ ධම්මවිචය. ධර්මයන් විමසීම. අන්න ලැබුණ ලෝකයේ වර්තමානයේ කියලා ගත්ත දේ අවබෝධය කරා යමුවීම පිණිස විචක්ෂණය කරනවා ධම්මවිචේ පිළිබඳව විග්‍රහ කරලා පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේ විඩාකාර කරන විග්‍රහ තුළදී මේ ධර්මයන් පවිචනේති පවිචේති මේ මේ කරුණ මොකද්ද කියලා හොඳට විමසනවා මෙහෙම විමසනකොට ඔන්න හේතුප්‍රත්‍ය ධර්මයෙන් දැන් විමසන්නේ දුක පිරිසිදු හොයන්න විමසන්නේ සතියේ පිහිටුව වේකනේ නෝන ධම්මවිචේ වෙන්නේ වර්තමානයේ මම මට ලැබිච්ච වර්තමානයේ මේ කොහොමද මේක ලැබුණේ? අන්න මේ කාරණාව පිළිබඳව විමසනවා. දැන් මේ කරගෙන ආපු වැඩ පිළිවෙල හැම එකම තිබුණේ මේක. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවනේ සමාධියක් වඩන තැනදී අපේ ජීවිත පැවැත්ම සිහිය සාමාන්‍ය සිහියකට යොමු කරගෙන අපි ඉඳගත්තට පස්සේ ලොකු සමාධියකට යමු වෙනවානේ. ඒ විදිහට ජීවිත පැවැත්මේදී අපි මේ ආර්ය සත්‍ය අවබෝධය කර ආශ්‍රව දුර වෙන විදිහට පැවැත්මක් යොමු කරගෙන ඉන්න තැනදී අපි ඒකාන්තයෙන් ඒකටම යොමු කරගත්තට පස්සේ අන්න එහෙනම් අපේ නුවණ දැන් ගොඩක් වර්ධනය වෙනවා. දැන් මොකද කරන්නේ මේකේ හේතුඵල දහම් හොයන්න අපි පෙළඹෙනවා. හැබැයි මේක හොයන්නකොට අපට විඩාකාර විදිහේ හිතේ හැකිලි වෙන වෙන දේවල් එන්න පුළුවන්. අන්න යෝනිසෝ වශයෙන් විරිය සම්බොජ්ජංගය අවබෝධය සත්‍ය දැකීම පිණිසට අංගයක් විදිහට මේ ධම්මවිචය කිරීම තමයි සත්‍ය දැකීමට අන්න වීරිය යොමු වෙනවා. ඒකටම යොමු කරගන්න අන්න වීරිය යොමු කරගන්න. මේ ඔක්කොම මොකද්ද? විවේකය. විවේකයෙන් අපිට හැම විවේකයක්ම ගන්න පුළුවන්. අපි දන්නවා කාය චිත්ත උපදි කියලා. ඒ විවේකේ. ඊළඟට විරාගේ නොවැළීම. දැන් ඒ සකස් වෙච්ච ලෝකේ නොවැළීමකට දැන් මේ අවබෝධය හේතුවන්නේ. ඒ වගේම සකස් වෙච්ච ලෝකේ නිරුද්ධ වීමට සකස් නොවීමකට. ඒ වගේම මේක නිවනකට නැඹුරු වෙලා. උතන බලන්නේ බොජ්ජංග ටික වැඩෙන හැටි. දැන් මේ විදිහට මේ සත්‍ය දකින්න දකින්න මොකද වෙන්නේ? අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ප්‍රීතිය. ප්‍රීතිය හට ගන්නවා. මොකද්ද මේ ප්‍රීතිය? ඒ ප්‍රීතිය අවබෝධයත් එක්ක බෝධියංගයක් විදිහට මේකත් විවේකයේ විරාගයේ නිරෝධයේ වසංගේ නිවනට යමු වෙච්ච නිරුද්ධ වෙන ආකාරයට විවේකයට යමු වෙච්ච විදිහට මේ බෝධි අංගයක් හැටියට අන්න ප්‍රීතිය ලැබෙනවා. දැන් මේ කරුණ පැහැදිලි වෙනවා උපනිෂද් සූත්‍රයේම. දුක සකස් වෙන ආකාරය දකිනකොට සද්ධාව ප්‍රමුදිත භාව යන්න ප්‍රීතිය. ඔන්න ප්‍රීතිය. ඊළඟට ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? සැහැල්ලුව, පස්සද්ධිය. මොකද්ද මේ පස්සද්ධිය? ඒ පස්සද්ධිය ලැබෙන්නේ දැන් සමාධියකට හේතු වන අංගයක් හැටියට ගොඩනගෙනකොට මේ අවබෝධයට උපකාරණ අංගයක් හැටියට මේ කියන්නේ. සත්‍ය දැකීමකට යොමු වෙච්ච දෙයක් එක්කයි මේ පස්සද්ධිය ගොඩනගන්නේ. අන්න විවේකයේ නිරෝධයේ වසග්ය අසුර කරමින්. එතකොට දැන් මේ කියපු කාරණා දැන් බලන්න දැන් අපේ අපේ කල්පනාවේ අපේ කෝණේ තියෙනවා මේ ලෝකේ අයින් කරලා ධර්මයේ ගන්නවා. නමුත් මේ ධර්මයේ ගත්තා නෙමෙයි ලෝකේ අයින් කරත් නෙමෙයි. ලැබිච්ච ලෝකය මොකද්ද කියලා හොයනකොට අන්න ඒ හොයන ස්වභාවයත් එක්ක ගොඩනගෙන දී තමයි මේ කියන්නේ. දැන් ඔතනම අපිට පැහැදිලි කරගන්න පුළුවන් සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග සතිපට්ඨාන ආදී කරුණු හතර ඉද්ධිපාද ආදී කාරණා හතර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී කාරණා ටික සම්මප්පදාන වීරිය මේ හැම දෙයක්ම මේකට අන්තර්ගත කරගන්න පුළුවන්. නමුත් මෙතන විග්‍රහ කළා මුලුප්පල පෙන්නන මූලික කාරණා බොජ්ජංගේ. එතකොට දැන් මේ පස්සද්ධියත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? සමාධිය. යෝනිසෝ වශයෙන් අන්න බොජ්ජංගයක් හැටියට අර සමාධියක් විග්‍රහ කරලා පෙන්වන්නේ ආනාප පංචමාස්කන උද්‍යවය දැකීමෙන් හටගත් සමාධිය. චත්තාරීසක සූත්‍රයේ ඊළඟට මහා සලායතනික සූත්‍රයේ මේ හැම එකම මේ සමාධිය විග්‍රහ කරලා පෙන්නනවා. බොජ්ජංගයක් හැටියට. බෝධිංගයක් හැටියට විවේක නිරෝධ ඉවසක් ඇසුරු කරමින්. දැන් මෙන්න මේ විදිහට මේක භාවිතා කරනකොට එතකොට ඒ ඒ ලැබිච්ච කාරණාව ඒක Taman තේරුම් අරගෙන ඒක භාවිතා කරනවා පුරුදු කරනවා මේ විදිහට යමු වෙන්න යමු වෙන්න මොකද වෙන්නේ අල්ලගෙන නෙමෙයි සමාධියකට යමු වෙන්නේ අවබෝධයත් එක්ක සත්‍ය දැකීමෙන් දුක පිරිසිදු වෙන සමුදය ප්‍රහාණය නිරෝධේ සාක්ෂාත් වෙන මඟ වැඩෙන නම් ඊළඟට වෙන්නේ උපේක්ෂාවකටපත් වෙනවා උපේක්ෂාවක් ගන්නව නෙමෙයි. උපේක්ෂාවකට යොමු වෙනවා. ඒකත් බොජ්ජංගයක්. ඒකත් විවේකේ නිරෝධේ නිවන අසුරු කරගෙන තියෙන්නේ. අන්න උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ ටික භාවිතා කරනකොට භාවිතා කරනකොට මොකද වෙන්නේ? අර ක්‍රමානුකූලව මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය ටික ටික ප්‍රායෝගික ජීවිතයේ ගොඩනැගිච්ච තැන්වලදී හොයාගෙන හොයාගෙන යන තැනදී ඒ ආශ්‍රවවලට ඉල්පගෙන ඉහළට මතුවලා එන්න ඉඩ නොවන විදිහට ජීවිත පැවැත්ම සංවරයෙන් අදිවාසනයෙන් පටිසේවණයෙන් පරිවර්ජණයෙන් විනෝදණයෙන් කරගෙන ආව එක මේ භාවනාවට යොමු වෙන තැනදී මේ ආශ්‍රව කියන එක සම්පූර්ණ විනිවිද දැකීමෙන් මෙන්න මේ ආශ්‍රව ප්‍රහාණියෙන්මට යොමු වෙනවා යම් හිස්ස බික්කවේ අභාවයත මේක භාවිතා කර නොකොලොත් මේ ආශ්‍රව ලැබෙනවා භාවේතෝ ඒවස්සේති ආසවා විගත පරලාන හොන්ත යන්න භාවිතා කරන ආශ්‍රය වෙන්න. ඉමේ උච්චන්ති භික්ඛු ආසවා භාවනා පහතබ්බ. මෙන්න මේකට කියනවා ආශ්‍රව භාවනාවෙන් ප්‍රහාණය වෙනවා කියලා. යතවච්ච භික්ඛවේ භික්ඛුනෝ යේ ආසවා දසනා පහතබ්බාති දසනා පහේන හොන්ති. මහණෙනි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක්ද මේක දර්ශනයෙන්මයි ප්‍රහාණය කළන්නට ඕන තික දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. යේ ආසවා සංවරා පහතබ්බා තේ සංවරා පහ පහේනා වන්ති. ඒ වගේම යම් ආශ්‍රවයක් වෙනවද සංවරයෙන් ප්‍රහාණය කළ යුතු අන්න ඒක සංවරයෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. යාසවා පටිසේවනා පහතබ්බා තේ පටිසේවනා පහේනා වන්ති යම් ආශ්‍රවයක් පරිභෝගයෙන් ප්‍රහාණය කළ යුතු දෙක පරිභෝගයෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. යාසව අදිවාසනා පහතප්පාතේ අදිවාසනා පහීනා හොන්ති යම් ආශ්‍රවයක් ඉවසීමෙන්ද ප්‍රහාණය කරන තුනේ ඉවසීමෙන් ප්‍රහාණය කරන්නට ඕනේ. යාසව පරිවර්ජනා පහතබ්බාතේ පරිවර්ජනා පහීනා හොන්ති පරිවර්ජණයෙන් මගහැරීමෙන්ද කරන්න තියෙන එක මගහැරීමෙන් කරන්න ඕනේ මේ ජීවිත පැවැත්මේදී කළ යුතු දේ. ඒ ආසව විනෝදනා පහතබ්බාතේ විනෝදනා පහේනාවන් තියා මාස්රයක් දුරු කිරීමෙන් නම් කරන්න තියෙන එක දුරු කිරීමෙන්මයි කරන්න තියෙන්නේ. එතකොට දැන් මේවා අපට ගෝචර වෙන්න තැනදී ඒක හොඳට මතක තියාගන්න. අපට මේවා බලෙන් හොයාගෙන කියලා නෙමෙයි. අපට ගෝචර වීමත් එක්ක ලැබෙන දේත් එක්ක. අපි ප්‍රායෝගිකත්වයක් මේ තියෙන්නේ. මනස් මනසින් ගොඩනගා සංකල්පයක් ඔස්සේ යන වැඩ පිළිලක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගිකත්වය. ඊළඟට ඊයාසවා විනෝදනා පහතබ්බා තියාසව විනෝදනා පහි පහිනා හොಂತಿ තියාසව භාවනා පහතබ්බා තියාසව ති භාවනා පහිනා පහිනා හොಂತಿ ඒතර භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුදී භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුයි අයං උච්චේති භික්ඛවේ භික්ඛු සබ්බාසව සංවර සංගතෝ විහෙරති මෙන්න මේ විදිහට භික්ෂුව මේ සියලු ආශ්‍රව මේ සංවර කරන ප්‍රතිපදාව මිදුරු කරන ප්‍රතිපදාව මේ වාසය කරනකොට අච්චෙජ්ජි තණ්හා තණ්හාව සම්පූර්ණයෙන් දුර වෙනවා. වාවත්තේ සංයෝජනං සංයෝජනයන් ඉක්ම වෙනවා. සම්මා මානාභි සමය සියලු මානයන් මැනීම් ඔක්කොම දුර වෙලා යනවා. අන්තමකාසි දුක්ඛාසි දුක්ඛ දුක්ඛස්ථාති මේ දුකෙහි කෙලවරටපත් වෙනවා. ඉදමෝච භගවාත්මනාතේ බික්ක භගවතු භාෂිතං අභිනන්දුන්ති මෙන්න මේ බුදුරණන් වහන්සේගේ භාෂිතේ භික්ෂුන් වහන්සේලා සතපින් අනුමෝදන් වෙනවා මේක තමයි සබ්බාසව සූත්‍රය. එතකොට මේ සබ්බාසව සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න මේ ආශ්‍රව ප්‍රහාණය කරන මේ ප්‍රතිපදාව පිළිබඳව අපි හොඳට දැනගන්නට ඕනේ. මේ ප්‍රතිපදාව බුදුරණවහන්සේ කියපු විදිහට අපි හෙව්ව තමයි අපට මේක මානසික ගොඩනගාගත් සංකල්පයකට එහා ගිය ප්‍රායෝගිකත්වයේ තුළ ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාවක පැවැත්මක් යොමු කරගන්න පුළුවන්. අපි මේ විදිහට බුදුරණවහන්සේ කියපු විදිහට අපි මේක යොමු කරගත්තේ නැතිනම් අපි ලබන විවිධ අත්දැකීම් විවිධ සංසිඳීම් ඔස්සේ අපි ගොඩක් වෙලාවට රැවටෙනවා. නැත්නම් අපි මේක වැරදි හරි මේකෙන් නිවීම යොමු වෙන්නේ නැහැ හරි තේරුම් ගත්තාම මේකෙන් ඒක ගලව ගන්න අමාරු වෙනවා. සමහර අය ඉන්නවා මේ බුදුරන් වහන්සේ කියපු දේවල් ඒ විදිහට මේ ලෝකෙ හම්බ වෙනවා කියලා හිතන අය බුදුරජාන් වහන්සේ නමගේ ධර්මයකින් තොරව හැබැයි ඒ ඔක්කොම මට හම්බ වෙන දේවල් බව එයාට තේරෙන්නේ මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දේ මේ පත්‍යුප්පන්න බව කියන කාරණාව හේතුවත් ඵලයක් කියන දෙකම මෙය එතනදී කාලත්‍රය ඉක්ම වෙනවා මේ නම් වූ හේතුවෙන් මේ නම් වූ ඵලය මේ නම් වූ අවිද්‍යාවයි මේ නම් වූ සංඛාරය මේ නම් වූ සංඛාරය මේ නම් වූ විඥානි මේ නම් වූ විඥානි මේ නම් වූ නාම රූප මේ නම් වූ නාම රූපේ මේ නම් වූ සලආයතනෙ මේ නම් වූ සලආයතනෙ මේ නම් වූ පස්සේ මේ නම් වූ පස්සේ මේ නම් වූ වේදනාව මේ නම් වූ වේදනාව මේ නම් වූ තණ්හාව මේ නම් වූ තණ්හායයි මේ නම් වූ උපාදානෙ මේ නම් වූ උපාදානෙ මේ නම් වූ භවේ මේ නම් වූ භවෙන් මේ නම් වූ ජාතිය මේ නම් වූ ජාතිය මේ නම් වූ ජරා මරණ එතකොට මේ ඔක්කොම මෙය කියන ප්‍රත්‍යත් එක්ක තියෙන්නේ මේ සත්‍ය දකින තැනට කියනවා දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ මග්ගේ ඥාන. ඒක දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ඥාන කියනකොට එතන තියෙන්නේ මෙයනම් වූ අවිද්‍යාව හේතුව දුරු වෙන වැඩ පිළිලා. මේ නම් වූ අවිද්‍යාව හේතුව ඇති නිසා තමයි මේ නම් වූ ඵල ටික අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ නම් වූ අවිද්‍යාව දුරු වෙනවා නම් මේ නම් වූ ඵලය ලැබෙන්න දෙයක් නැහැ. ඉමස්මින් අසති මේ නැති කල්හි ඉමස්ස නිරෝධෝ. එතකොට මේ නැතිකල්ලි මේ අපි නිරෝධය කියන එක ඇතිද නැති වෙන එකක් හිත කල් පටලවාගෙන ඉන්නේ. නමුත් ඉමස්මින් අසති දන්න හෝති. ඉමස්ස නිරෝධායි දන්න නිරුජ්ජති. එහෙනම් මේ නැති වෙන්නට ඕනේ. මේ අසති වෙන්නට ඕනේ. එතකොටයි ඵලය නොහොති වෙන්නේ. මෙන්න මේකයි නිරෝධය. එතකොට මෙන්න මේ කාරණා ටික අපිට තේරුම් ගන්න බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයේ ධර්මයට යොමු වෙන්නට වෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට ඒ ධර්මයට යොමු වෙච්ච තැනදී අපට මෙන්න මේ බුදුරණවහන්සේ පෙන්වවදාළ මේ උතුම් සත්‍ය අපට අපේ ජීවිතය තුළින් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේක අපි එකපාරට අපේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අපිට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් බුදුරණවහන්සේගේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල අපි පුරුදු කරන තැනදී අපි ප්‍රායෝගිකත්වය කරන තැනදී මූලිකවම කියන්නේ සද්ධා ජාති උපසංකමතෝ. ශ්‍රද්ධාවෙන් එළඹෙන්නේ. නිකන් එළඹෙන්නේ ශ්‍රද්ධාවෙන්. කන් යොමාගෙන අහන්න කියන දේ. ඒතකොට බලන්න කොච්චරනම් මේ ධර්මයට යොමු කරනවද කියලා. ශ්‍රද්ධාවෙන් එළඹෙන්න කියන්නේ ඒක බුදුරණවහන්සේ කියන එක හරියට හරි කියලා අපි පිළිගන්න එක. කන් යොමාගෙන අහන්න කියන්නේ කියන එක සම්පූර්ණයෙන් පිරිසිදුවම අහන්න ඕනේ. ඒ කියපු කාරණාවේ අර්ථය මොකද්ද කියලා ගන්නට ඕනේ. ඒ වුණත් මට තේරෙන එක නෙමෙයි කියපු කාරණාවේ අර්ථය. ඒ අර්ථය තමන්ගේ ජීවිතයත් එක්ක වටහා ගන්නට ඕනේ. තමන්ගේ ජීවිතයත් එක්ක වටහාගෙන තමයි මේ කාරණාව දකින්නට කැමැත්තක් ඇති කරගන්න තියෙන්නේ. අපි ඔය ටික කරන්නේ අපි එකපාරට කැමැත්ත ඇති කරන මුලින් හැබැයි කැමැත්ත ඇති කරගත්තේ අපට තේරිච්ච කාරණාවක් ඔස්සේ කරයි. නැත්නම් මේ ලෝකේ යම් කිසි කෙනෙක් විග්‍රහ කරපු කාරණාවක් ඔස්සේ තමයි අපි මේ කැමැත්තක් ඇති කරගන්නේ. නමුත් අපට මේ පිළිවෙලට කරගෙන යන්න කිව්වොත් අපට එනම් බුද්ධ වචනේ ආකාරය ඉගෙන ගන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ආකාරය ඉගෙන ගන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ අපි ඉගෙන ගැනීම තමයි මේ ලෝකේ ශ්‍රද්ධාවෙන් යුක්තව ඉගෙන ගැනීම. ඒ වගේම අර්ථය ගන්න ඒකට අවධානයෙන් යුක්තව ඉගෙන ගැනීම. මෙන්න මේක තමයි අපට ලබන්න පුළුවන් වටිනහම්ම භාග්‍යම සම්පත. මේක අපි හරියට ගත්තේ නැතිනම් අපි අනිවාර්යෙන් විනාකාර දේවල් වලට යමු වෙලා අපි මේ අවස්ථාව මගහැරගන්න අපට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ උතුම් ධර්මය අපි මේ විදිහට ඉගෙන ගන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සබ්බාසව සූත්‍ර දේශනාව මෙතනින් අවසానයි. ගේසරෙත් මේ පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. අපි ඊළඟ සතියේදී මේ දේශනාව පිළිබඳව ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කරමු. මේක නැවත වතාවක් අහන්න මේකේ පෙන්වපු කාරණා මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න නොහැටේන වැටහෙන්නේ නැති කාරණා ලියාගන්න ඒක සාකච්ඡා කිරීම සඳහා මොකද එතකොට අපිට මේකේ තව අපට වැටහිච්ච නැති කරුණු වටහා ගන්න පුළුවන් අපේ ප්‍රඥාවට ඒක උපකාර කරගන්න පුළුවන්. ඒ නිසා නැවත අහලා මේ තුල මතුවෙච්ච කරුණු ගැටලු තේරුම් ගන්න ඊළඟ අඟහරුවාදා සාකච්ඡාවට අපි යමු යමු. එහෙනම් ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු කරුණීය පුජ්‍යපාද අනව්වේ අනුමදස්සී අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් අද දවසේදීත් අපිට මජ්ක්‍ධිම නිකායේ සම්බාස්ව සූත්‍රය දේශනා කරන්න ලැබුවා. එම දේශනාවේ මුල කොටස ආරම්භක කොටස පසුගිය සතියේදී උන්වහන්සේ විසින් දේශනා කරන්න ලැබුවා. අපි නැවත වතාවක් ශ්‍රවණය කරලා ලබන සතියේදී සාකච්ඡාවේදී අපිට පුළුවන් අපිට ඇති වෙති කිසියම් හදන ගන්න. එහෙමනම් අපි ඒ ආකාරයට අද දවසේදී වැඩසටහන නිමා කරමු. වැඩසටහන නිමා කරමුට මත්තෙන් හැමදාමත් මෙන්ම අද දවසේදීත් අප කෙරෙහි වූ මහත් කරුණාවෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියලු වැඩ කටයුතු තිබේදී සෑම අඟහරුවාදා දවසකදීම මේ ආකාරයට කාලය වෙන් කරලා තිබීම පීතන්වත් මගේකරන ස්වාමීන් වහන්සේ අපි නැවත නැවත මතක් කරනවා මෙන් මහත් විශාල වූ පිරිසක් මේ සාකච්ඡාවලින් ප්‍රයෝජනට ගන්නවා ඔබ වහන්සේට පේනවා ඇති මේ මොහොතේදීත් මම හිතන්නේ 60කට අධික පිරිසක් ශ්‍රවණය කරනවා Skype ඔස්සේ සම්බන්ධ වෙන්නේ අපිට 35ක් වහන ප්‍රමාණයක් නමුත් ඒ සවන් දෙන පිරිස ගත්තොත් එimhe 60කටත් අධික වෙනවා. ඒ වගේම ගුවන්විදුලි සම්බන්ධ පිරිසක් ගත්තොත් එimhe මම හිතන 100ක් පමණ පිරිසක් අද සාකච්ඡාවට සවන් දෙමින් සිටියා. ඉතින් වහන්සේට වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටින සායන වහන්සේ එසේ ප්‍රාර්ථනා කරමින් මම ඔබ වහන්සේට මේ නම් අද දවසේ දිශාකච්ඡා නිවාසිකින් සඳහා සර්වන් සරණයි අද දවසේදීත් අපි බුදුරණවහන්සේ දාල තුන් බුද්ධ භාසිතයක් සාකච්ඡා කිරීම තුළින් වටිනා කියන පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට දෙනවා. ඉතින් මේ රැස් කරගත සියලු පින් පළමුවෙන්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයුෂ්‍ය වරණේ සැපේ බලේ ප්‍රඥා දිත්වා. දෙවියන්ගේ ආරක්ෂාව රැකන්න පින්වතුන් සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් යමු. ඒ වගේ අපේ නම් මියගේ ඥාතින් අනුමෝදන් කරමු විශේෂයෙන් අපවත් යෝදාල කටුකුරු ඥානන් ස්වාමීන් වහන්සේ නිවි සැනසෙන්න පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක සාසනය සුරකින්න ධර්ම ඉස්මතු කරන මහා සංඝරත්නට පින් අනුමෝදන් වෙලා නිවී සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා. ඒ වගේම මේ සවන් සිසිල සජීවී දහම් සාකච්ඡා මෙහිවන දලුවත් මහත්මයාට ඒ වගේම ඔබ සියලු දෙනාටමත් මේ සඳහාම අවයොමු කරපු රවි කොග්ගලගේ මහත්මයාට නිහාල් රූපසිංහ මහත්මයාදී මට උපකාර කරන්නා වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් විලා නිවී සැනසෙන්නම මේ උතුම් ධර්මයේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.